දවසේ නිසන්න වනේ සීනාසනේ පවත්වන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවටයි මේ කාලය ගන්නෙ. මේක අපි සත්‍යපතා පවත්වනවා. අදත් අපේ ප්‍රාත්මන දවසේ පැයක් ඉදිරිපත් වෙලා තියෙනවා සීලම දෙනා වහන්සේලා ඒ වගේම පාසක මාතුරු ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා.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 අනිශිතෝ ජෙත්වාන ස්නේහ දෝසෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ හෝති තී අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවස්වල නැත්නම් මේ වකවානුවේ සූත්‍ර දේශනාව සඳහා එහෙම නැත්නම් මේ සති භාවනා වැඩ බණ සඳහා ඉදිරිපත් කරගෙන තියෙන කග්ගවිසාන සූත්‍රය. ඒ කග්ගවිසාන සූත්‍රය සරුවඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකාය කියන පොතටයි අයිති වෙලා තියෙන්නේ. ඉතින් මේ කුද්දක නිකායේ තියෙන පුංචි පුංචි බරසාර ධර්ම කාරණා. දීඝ නිකායේ මජ්ක්‍ධිම නිකායේ අංගුත්තර නිකාය සංයුත්තර නිකාය කියන නිකාය වලට අහුවෙන්නේ නැති හොඳ රස කෑලි පුංචි අහක දාන්න බැරි කොටස් වටිනා කොටස් කුද්දක නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒකේ ওই සුත්ත නිපාතේ කියන පොත ගැඹුරු ධර්ම අඩංගු ગાථා පිරිච්ච පොත. ඉතින් ඒකේ තමයි මේ කග්ග විසාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒක සූත්‍රේ පුරාවට මේ එකම පදේ නැවත රව් පිළ රව් දෙනවා. ධ්‍රුව පදයක් විදිහට ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා. ඉතින් ඒ පදේ තමයි මේ 40 ආකාරයකට ගාථා පද 40 කින් විස්තර කරන්නේ. කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරෙන්නේ. ඒක චාර ජීවිතය කියලා කියන්නේ හුදකලා ජීවිතයට. එනතම් විවේකයෙන් බර ජීවිතයට පිරිච්ච ජීවිතයකට සාසන සම්පත්‍ති කර ජීවිතයකට. ඉතින් ඒකලා බව ලෝකයා පිළිගන්නේ නැහැ. ලෝකයාට ඕනලා තියෙන්නේ ගණ්‍යා කෙරෙහි ඇලිලා කුලයා කෙරෙහි ඇලිලා ගත කරන ජීවිතය. ඉතින් ඒක ස්වභාවෙත් ඇති ਸਰවචනanse පෙන්නවා හරකුන්ට අං තියෙනවා සත්තුන්ට අං තියෙනවා හැම එකම යුගල යුගල වශයෙන් තියෙනවා. ඒක නිසා ඒ උපමාවෙන් බලනකොට තනි අඟ දකින්න හම්බ වෙන්නේ කඟ වේනගේ විතරයි. නමුත් බලවත්ම අඟ කඟ වේන අඟ ඒක බොහොම වාජීකරණයි. කඟ වේනු ඇති කරන ওই අඟ අරගන්නව. ඒ තරම් එක වටිනාකමක් තියෙනවා හරකුන්ට අනික් සත්තුන්ට අං තිබුණාට ඒ වගේ ඉච්චර කඟ වේන අඟක තරම් වටිනාකමක් නෑ. අන්නේ උපමාව තමයි ਸਰවචනාංශේ පෙන්වන්නේ. ඉතින් මේ වෙනකොටත් යම් ප්‍රමාණයකට එකලාව බව පිනිස උදකලා වීම පිනිස විවේක වීම පිනිස ප්‍රයත්නයක් ගත්ත කෙනෙකුට නම් මේක බණක් වෙනවා අනික් කෙනෙකුට මේක බරපතල වැඩ ඇති හිර දඬුවමක් වෙනවා. ඒගොල්ලන්ට කැමැතිම නැහැ ගණයා කෙරේ කුලයා කෙරේ වෙන්වීම කාලකන්නිකමක් විදිහට සලකන්නේ. ඉතින් එහෙම කෙනෙකුට මේ සූත්‍රය අකමැති නිසා මෙවැනි සූත්‍ර මුළු ගැන්විලා තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට ඒවා අහක දාන්න පුළුවන් කමක් නැහැ. සරුවචන දේශිත පද නිසා, බණ නිසා. ඉතින් ඒ මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේම නැත්තම් ඔය ඔක්කොමලා ගෝසා කිරීමට පෙළඹිලා ආගම් හදාගෙන, නිකාය හදාගෙන දඟලන ඇත්ත වඳින සරුවචන් වහන්සේම කිසිම ඒ වගේ බෙදීමකට ලක් නොවි තනිව ගත කිරීම ඒකචර ජීවිතය කඟ වේන හඳක් හඟක් බඳුව මේකේ නැවත නැවත සවපිලිසරව දෙනවා. ඉතින් ඒක එක එක නිදාන වලට පක්ෂව හේතු කරලා එහෙම නැත්නම් එක එක පසුබිම් වලට සාපේක්ෂව එක එක ඉතිහාස කතා වල හැටියට ඉස්මතු වෙච්ච හැටි තමයි ඒ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒවා අටුවා යුගයේදී ඒවා පසේ බුදුරජාණන් වහන්සේලා විසින් තම තමන්ගේ විවිකේ සකස් කරගත්ත හැටිත් නිවන සකස් කරගත්ත හැටිත් මේවට නිදාන වශයෙන් පෙළලා තියෙනවා. ඒ නිසා හුඟව දෙනෙක් හිතනවා මේක සාමාන්‍ය මේ කාලේ තරුවච්ච සාසනේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ තනියම බුදු වෙන්න හදන මයි පසේ පුත්‍රජානන් වහන්සේලාට කියලා. නමුත් අපි නිස්සාරණ වණය යෝජනා ඉදිරි කරගත්තා. මේ සූත්‍රය අපි සාකච්ඡා කරලා බලමු කියලා. ඒක ඇත්තටම මේ වගේ මේ බුද්ධාන්තරවල පහළ වෙන පසේ පුත්‍රජානන් වහන්සේලාට විතරක් අදාළ එහෙම නැත්නම් මේ ශ්‍රාවක බෝධීන් වහන්සේලාට අදාළ නැති එකක්ද කියලා නමුත් බලනකොට කාරණා තියෙන අනෙක් සූත්‍ර වල තියෙන කාරණාම තමයි. එහෙම සුවිශේෂත්වයක් නැහැ. ඒක නිසා දැනටමත් මේ විවේකයේ අගය කරන්නා වූ විවේකයක් හදාගන්න දැනටම අඩු ගන්න පියවර කීපයක් ලැබුවා වූ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඒ විවේකයේ සඳහා තබාගත් පියවර පිළිබඳව අගයක් වටිනාකමක් ආඩම්බරකම මේක ඇති කරලා දෙනවා. ඇත්තට Brahmacharya ජීවිතේ නැත්තම් රහත් මාර්ගයේ වැදගත්ම දේ තමයි මට මේ විවේකී අවශ්‍ය වුණ අවශ්‍යයි කියලා Tamanට කල්පනා වෙන එක. එච්චර වටින්නේ නැහැ රහත්කම. රහත් වීමවත් එච්චර වටින්නේ නැහැ. ඒ මොකද මේ ගණ්‍යා කෙරේ බැඳීගෙන කුලයා කෙරේ බැඳීගෙන ගත කරන මේ අනාගත ජීවිතය ඒක අපායක්ම තමයි. ආයේ වෙනම මොනම වෙනසක්වත් නැත්තේ නේද? නමුත් හැම කෙනා උපදින්නේ ඒකේ. සංසර්ගයෙන් තමයි මිනිස්සු උපදින්නේ. ඒ නිසා අපිට උප්පත්තියෙන් නිවන් ලබන්න බෑ. උප්පත්තියෙන් නිවනක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද අපි සංසර්ගයේ ප්‍රතිඵල. ඉතින් ඊට පස්සේ අනික් සත්තු වගේ නෙවෙයි, මනුස්ස මනසට මේ සංසර්ගයෙන් තොර වෙච්ච Brahmacharyaක් බුදුහාමුදුරෝ යෝජනා කරනවා. කිසිම ශාස්ත්‍රුණ ආචරණයක් කතා කරුවේ නෑ මේ මාතෘකාවේ. Brahmacharya වෙන කිසිම ආගමක නෑ. ඒ Brahmacharya කතා කරලා කියලා කියන්නේ බුදුජානන වහන්සේත් මිනිස්සෙක් වශයෙන් උපදිලා විවාහ වෙලා අඹුවක් වෙන් කරගෙන දරුවෙක් ලැබිච්ච මිනිස්සෙක් යෝජනා කරනවා. ඉතින් ඒක කාටවත් කියන්න බෑ බුදුරජාණන්සේ ප්‍රායෝගික නැති මිනිස්සෙක් නැත්නම් නෂ්ටකාමී තියෙන කෙනෙක්. එහෙම නැත්නම් බුදුරජාණන්සේ මේ කියන්නේ තමන් කරපු වැරද්ද අනුන්ට කරන්න එපයි කියන එකද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. භ්‍රමචාරිය බැඳපු මිනිසයාටයි දරුවෝ හම්බෙච්ච කෙනාට නැති කෙනාට කාටයි කරන්නේ. අන්න එහෙම මේ ගත කරන භ්‍රමචර්ය ජීවිතයක් සාක්ෂාත් කරණයක් කරන්න පුළුවන්කම තියෙද්දී ඒක නොකර එවනත් ඒක සඳහා උත්සාහ නොකර මේ වමතින් බුද්ධහම අල්ලන්න ගිය කට්ටියට කරන්න බැරි නෑ ඒක කෙරෙනවා. නමුත් මූල කල්පනාවෙම සංකල්පෙම පන්නරේ නෑ. සංකල්පෙම මොට්ටයි. ඉතින් ඒක ඒ කෙනාට මේ කෙලස් කපන්න බෑ. කෙලස් ළඟට එනකොට බය හිතෙනවා. ඒ මොකද Taman විසින් කළ යුතු දේ කරලා නෑ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් පැයකට හරි කමන්නේ දවසකට හරි කමක් නෑ. නැත්තම් මේ ගත කරන්නේ වස් කාලේ වස් කාලයකට හරි කමන්නේ එහෙම ඝණයා කෙරින් මෙන්ව කුලයා කෙරින් මෙන්ව ඕනයි කියලා හිතුවනම් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දකින්නේ ඒක රහත්කමට වැඩිය වටිනවා. ඒක කවුරුත් ලියපු නිසා කරන්න එපා. කරන්න බෑ. ඒ වගේම කාටවත් කියන්න යන්නත් එපා. මොකද අපි කිව්වට අහන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. කල යුත්තේ තියෙන තමන් කරන්න ඕනේ. ප්‍රශ්න තියෙන්නේ ඒක කරපු අය, ieval වල ඉන්න අයට වැඩිය දුක් විඳිනවා. ගිහිගේ අතහැරපු හය හිතාන ඉන්නේ ගිහිගේ අතහැරපමනේ විශාල සාන්තියක් විශාල කල්ලිලියක් විශාල කරදර නැති මාර්ගයක් හම්බ වෙයි කියලා. එහෙම ගන්නෑ. ගිහිගේ අතහැරියයි කියලා කිසිසේත්ම මේ දුක් කරදර වල අඩුවක් වෙන්නේ ඕන වැඩි වෙනවයි කියලා කීත හැකි. එහෙමකුත් නෑ ඇත්තටම. අන්නේ විදිහට ගිහිගේ අතහැරලා ඒක වෙහෙස කර ඒක ආයාස කර තත්ත්වයට ආපු අයට අස්වැසිල්ලක් ලබා දෙන්නේ බුදුහාමුදුර සඳහන් කරන්නේ ගීගේ ඉඳලා විඳින කරදර වලට වැඩිය ගීගෙන් වෙන් වෙලා විඳින කරදර උතුම්. ඒකට කියනවා ගේය සිත දෝමනසයට වඩා නික්කම සිත දෝමනසෙ උතුම් කියලා බුදුහාමුදුරු කියනවා. ඒක බුදු කෙනෙක් කිව්වේ නැත්නම් කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ දුකම තමයි. ගෙදර හිටියක් දුක, ගීගේ අතහැරියක් දුක, භවන මධ්‍යස්ථාන ගියක් දුක, පන්තරට ගියක් දුක, පොයි දවසේ දුක, හරක් මරණ තැන්න ගියක් දුක, මස්කරේට ගියක් දුක. නමුත් මේ ඔක්කොම තියදී යම් කිසි කෙනෙක් නෑ මම පන්සල් යන්න ඕනේ මම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ පුළුවන් තරම් දවසේ සතියේ අවුරුද්ද කාලයක් හුදකලා වෙන්න ඕනේ කියලා හිතන මනුස්සයාට ඒ දුක එනවා කවුරු හරි හිතනවා නම් ඒ පමණකින් දුක් වෙන්නේ නැහැ කියලා එහෙනම් බුද්ධ ශාසනය දනගන්න නෙවෙයි අන්න එහෙම කෙනාට අස්ස සිල්ලක් අස්සස්සන්ටයි බුදුරජාණන්සේ මෙවැනි සූත්‍ර දේශනා කරන්නේ සම්දර්ශනය කරලා පෙන්නලා සමාදම් කරවනවා මේ භාවනා කරලා ධ්‍යාන මාර්ගඵල නොලැබුණත් මේ වෙන්ව වාසය කරන්න ගත්ත තීන්දුවම උඹේම තීන්දුවක් මම එන්න කියලා නෙවෙයි ආවේ අන්න ඒකට ආවට පස්සේ ඔය හිතෙන් තරම් සැප නොලැබෙන්න ඉඩ තියෙනවා සැප තියෙනවා පළවෙනි දවසේ ඔය සීලාරි ටිකක් තියෙනවා පහු වෙනකොට ඒක නැති වෙනවා මෙතුණාට පස්සේ Tamanට අර ගීගෙන් වෙන්න తాවකාලික හෝ ගත්තේ නිකම් අදහස තවදුරටත් අගය කරලා ඊගාව පාඩම් පන්තියේ පන්න රැද්දෙන්ඩයි මේ කග්ගවිසාන වගේ සූත්‍රය සඳහන් වෙලා තියෙන සූත්‍රවල ඊගාව පාඩම් පන්තියට විතරක් නෙවෙයි ඊගාව පාඩම් පන්තිය සාර්ථක වුණත් ඒ දුක තියෙනවා ඒකේන ඊගාව පාඩම් පන්තියට එnde ende ende ende ඉහළ ඉහළ දේවල් වලට සමාදම් කරවීම කියලා නෙවෙයි ඒකට කියන්නේ සමුත්තේජනය කරන්න උත්තේජනය කරලා ගන්නවා ඔතන දුකයි තමයි නමුත් ගිහිගේ ඉඳලා අමුදරුවන් කෙරෙඩුවෙන් තමන්ගේ කුට්ටිය කඩා ගන්න කරන දුක නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට යන දුකක් නෙවෙයි තියෙන්නේ. මේ සංසාර දුක, පැවැත්ම දුක, භව දුක ඕක මේ කොහෙවත් බේරන්න බෑ. ඔය අනුන්ගේ වුවයි අතන මෙතන වුවයි ඊයේ පෙරේදා වුවයි අද හෙට වුවයි ඔළුවේ දාගෙන පින්දවන එකට ඇසර කනගාටුවක් තියෙනවා. කරුණාවක් තියෙනවා. නමුත් මේ වර්තමානයේ පැමිණි දුක මේ කනගාටුවක් නෙවෙයි. ඒක සතුටු වෙන්න කාරණාවක්. අන්න ඒක උනන්දු කරවන්නයි කග්ගවිසාන සූත්‍රය දේශනා කළා තියෙන්නේ. ඒක නිසා ගීගේ අතහැරපු කෙනෙකුට හරිපාරට කල්පනා ශක්තිය සම්මා සංකප්පයට වැටුනොත් තේරෙයි මේ අටකථාචාරින් වහන්සේලා සහ බොහෝ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී කටයුතු කරන බුද්ධහංකාරයෝ අතර මෙවැනි සූත්‍රයක් රැකිච්ච දෙයක් ලොකු දෙයක් කියලා. මේවා මේවා මකන්න නැතුව මේවා අකමකා දමන්න නැතුව මේවා ඉතුරු වෙලා තියෙන එකත් ලොකු දෙයක්. ඒක ඇත්තටම ඒ ඇත්තන්ගේ දුර්ලභමක් හෝ දක්ෂකමක් නෙවෙයි බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය. බුදුහන්සේ දේශනා කරපු දෙයක් කාටවත් එහෙම අකාම කාලන්න ප්‍රණයක් නැහැ. ඉතින් මේ මතක් කිරීම කරලා පස්සේ අපි මේ ගාතාවට බැස්සොත් මේ ගාතාවයි බුදුජානසේ අනිකු සූත්‍රවල දේශනා කරලා තියෙන මේ ගාතාවල් කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවල් කියලානේ. නමුත් සර්වචන්සේ අනිකුත් තැන්වල දේශනා කරන ගාතාවල් අතර ලොකු වෙනසක් නෑ මේකෙදි සඳහන් කර තියෙන්නේ හිත්වාන පහය පංච වරණානි සබ්බේ පංච වරණානි චේතසා හිත පංච නීවරණයන්ගේ ප්‍රහාණයක අයින් කරලා අයින් කරලා ඉතින් ඕක පස්සේ බුදුජාන් වහන්සේ කෙනෙක් කිව්වත් ශ්‍රාවක බෝසතාන් වහන්සේට මම කිව්වත් මහ බෝසතාන් වහන්සේ කිව්වත් සරුවචනාංශේ දේශනා කරත් පසේ බුදුරජාණන්සේ දේශනා කරත් ශ්‍රාවකේ දේශනා කරත් ඕකට තමයි ශාසනය කියන්නේ මේ නීවරණ ධර්ම පහ හිත ආවරණය කරන මේ ධර්ම පහ අයින් කරන්න කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේලා මේකට සඳහන් කරනවා ඒ ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් රජකම් කරනකොට ඒ රජුරවන්ට ගිහිව ඉඳද්දිම රජකම් කරද්දිම පළවෙනි ධ්‍යාන සම්පත්තිය තිබිලා තියෙනවා. ඒ කියන්නේ නීවරණ අයින් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. රජුරෝ කටයුතු කරලා තියෙන්නෙම ධ්‍යානලාභියෙක් විදියට. නමුත් ඒ රජුරවන්ට තේරිලා තියෙනවා මේ රජකම් ආදී කටයුතු කරනකොට මේ ධ්‍යානෙ නඩත්තු කරන්න බෑ. හැම වෙලාවෙම රාජකාරී. හැම වෙලාවෙම අර මිනිහ බෙල්ල ගහලා දාපන් කියන්න වෙනවා. මේ මනසට දෙචිසද දීපන් කියන්න වෙනවා. අර මනට අර සම්මානෙ දෙන්න වෙනවා. මේ මනසට මේ සම්මානෙ දෙන්න වෙනවා. ඉතින් රාජනීතිය ක්‍රියාත්මක කරනකොට අර නීවර ධර්ම රකින්න අමාරුයි. එතකොට මේ රජුරණ තේරුම් ගත්තා මේ නීවරණ අයින් කරාට හිත යට කහට තියෙනවා. කෙලස් කහට තියෙනවා. ඒ කෙලස් කහට නිසා නීවරණ නැති හිතෙන් කරන දෙයට වැඩිය අර කෙලස් හැබ්බැහියට ජම්ම ගතියට රාජ්‍යර තියෙන ආසාවක් වැඩ ජනප්‍රිය වෙන්න තියෙන ආසාවක් අලුතෙන් රාජ්‍ය ලොක් කරන්න තියෙන ආසාවල් ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ නීවරණය පළවෙනි ධානය සාක්ෂාත් කරගත්තට රකින්න බෑ. මේ නිසා රජුරවන්ට කලකිරීමක් ඇති වෙනවා. මේ රජකම කියලා කියන්නේ අපායට මාර්ගයක්. මේ කරගෙන යන නීවරණය නීවරණ තත්ත්වය රකින්න බැරි දෙයක්. ඒ නිසා මම මේ නීවරණ තත්ත්වයේ ඉස්සරහට රකින්න ගමන් නීවරණ නැති හිතට පමණක් පේන උපක්ලේශ හිත යට තියෙන මණ්ඩි ගහට දිරුවක් කිරීම සඳහා සම්පූර්ණ වනගත වෙන්න ඕනේ. මෙහෙම හිතල රාජ්‍ය අතහරිනවා. ඉතින් එතකොට අබිනිෂ්ක්‍මණයක් නැත්නම් අතහැර දැමීමක් සිදු වෙන්නේ ධ්‍යා නිවර් නැති කරන්නේ නිවර් නැති කරපු කෙනෙක් එකක් ඒක. උනාට පස්සේ ඒ රාජ්‍යරෝ නිවර් නැති හිතින් විවේකීව ඉන්නකොට උදේකලා වෙනකොට තේරෙනවා ওই ෂට ගති මායාවී ගති කියන උපක්ලේශ ධර්ම මතු වුණාට එච්චර බලවත් නැහැ. ඒව නිකන් දැක ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. මොකද මේ ඒව නොදැක ප්‍රහාණය කරන්නත් බෑ. දකින්නකොට මේකට යට වුණොත් ප්‍රහාණය කරන්නත් බෑ. ඒ නිසා ඒක දැකලා ඉස්පාසුවක් විවේකයක් උපේක්ෂාවක් ඇති වුණොත් පමණක් මේවා දැනගන්න පුළුවන් නිසා උපක්ඛිලේසේ වියම්පඩුපජ්ජ සබ්බේ උපක්ලේශ සියල්ලම පනුජ්ජ කියලා කියන්නේ පහාණය කරන්න මේ රජුරෝ දෙවෙනි තීන්දුවක් ගන්න. ඒ දෙවෙනි තීන්දුව ගන්නේ දිනාගත් රට අතහැරලා දාලා. එහෙම නැත්නම් අපි කියන ගිහියන් වශයෙන් ගත්තොත් ගිහිගය අතහැරලා දාලා. රාජ්‍ය සම්පත්‍ය අතහැරලා දාලා දැම්මට පස්සේ රජුරවන්ට ඒ ඇති කරගත්ත අබිනිෂ්ක්‍මණයේ ආනිසංශයක් විදියට උපක්ලේශ ධර්ම ටික අයින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අනිශ්චිතෝ චෙත්වාන මුඛකවත් රඳාපවතින්නේ නැතු. එතකොට මේ කෙලෙස් විතරක් නෙවෙයි. අනුකෙලෙස් එහෙම නැත්නම් උපක්ලේශ උපක්ලේශත් අයින් කරලා ස්නේහ දෝෂය තෙතමනේ ඇලෙන ගතිය නැත්නම් තණ්හා දෝෂය අයින් කරගෙන කිසි දෙයකට ඇලෙන්නේ නැතුව ස්නේහ දෝෂය හැරදමලා ඒ තනිව ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඇත්තටම කියවෙන්නේ චිත්ත විවේකයේ ඉඳලා උපදි විවේකයට යන පාර. අපේ සාමාන්‍යයෙන් ඔය තනිකර ජීවිතයේ ඒකචාරී ජීවිතය කියන එක විවේකය කියන වචනට සාපේක්ෂව ගත්තොත් විවික જાති තුනක් නැත්නම් විවේක પરම්පරාවක් බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කාය විවේකේ තමයි ගීගය අතහරිනවා කියන්නේ. තමන්ගේ ශරීරය ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව පැත්තකට වෙනවා. ඉතින් එහෙම වෙච්ච පළියට ඔක්කොමලා ඒ ලැබිච්ච විවේක සුවේ විඳිනව නෙවෙයි. ඔය දේශපාලන බැඳගත් සංඝයා වහන්සේලා ඒ වෙනත්නම් ඔය ගිරි පුප්පගෙන කෑහන සංඝයා වහන්සේලා ගිහිගේ අතල්ලා ඉන්නේ. නමුත් බලන්න කොච්චර ගිහියන්ටත් ඇටිය ඒ වගේ ඇලි ගලි වාසය කරනවද නැත්නම් ඒකෙන් ගිහි ධර්මවලට බැඳිලා ගත කරනවද කියලා නිසා පැවිදි වෙච්ච පමණින් ගිහිගේ අතර පමණින් ඒ කෙලස් කැපීම සිදු වෙන්නේ නැහැ. ඒක අතහැරලා ඊට සුදුසු පරිදි ප්‍රතිපත්ති පුරන්න ඕනේ. ඒතකොට තමයි කායි විවේකය සාක්ෂාත් වෙන්නේ. ඉතින් ඒක මේ පැවිදි ජීවිතයක් ගත්තත් උපයන ඕන එකක්. දුක සංසී ඉන්නකන් දිගටම කිව්වේ නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ. ඉසපැහිච්ච පමණින් තෙරුණාස කෙනෙක් වෙන්නේ නැහැ. ඒ මනුස්සයාට කියන්නේ පැදුරට නාක වෙච්චි නාකියයි කියලා. ඉසර පැහිට ඉසරිනියකට පැහිලා තියෙනවා. සිවුරක් දාගෙන නැත්නම් අරණියෙත් ගත කරනවා. කෙලස් කැපිලා නැත්නම් නිකම්ම නිකං මොගජින්න. මොගජින්න කියලා කියන්නේ නිකන් පැදුරට නාග වෙච්ච නාකියෙක් විතරයි. හැබැයි ඉතින් මිනිස්සු අඳිනවා. මොකද සිවුරු දරන නිසා. මහාන කිහි ව්‍යංජන අතහැරලා පැවිදිව දරන නිසා නමුත් ඇතුළත චිත්ත විවිකයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනකොට මේ රජු රජසැප විඳින ගමන් රාජාභරණ දරන ගමන් පළවෙනි ධ්‍යානෙ ලැබලා තියෙනවා. ඒතකොට එයා රාජසැප විඳින ගමන චිත්ත විකේ ලැබලා තියෙනවා. ඒක නිසා කාය විකේ ලැබුණ පරිදි චිත්ත විකේ ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට බැලුව බැලුන කාය විකේ ලැබ බව පේන්නේ නැහැ. රාජසැප ලියන්නේ කරන්නේ රාජකාරි ගොඩක් බහුලයි. වැඩ රාජකාරි ගොඩක් කරනවා. නමුත් එයා චිත්ත විකේ දැනටමත් ලැබලා පළවෙනි ධ්‍යානෙ ලැබලා. එයාට හොඳට පේනවා මම මෙච්චර අමාරුවෙන් මෙච්චර රාජකාරි ගොඩක් ඔළුවේ තියාගෙන මේ ලබාගත් චිත්ත විවේකය මේ හම්බෙන සපූජා සත්කාර සිලෝක සම්මාන වන්දි බට්ටකන් සේරගෙම කැඩෙනවා. ගෝසාවල් වැඩි වෙන්න වැඩි වෙන්න රාජ්‍ය සම්මන්ත්‍රණ රාජ්‍ය උත්සව වැඩි වෙන්න වැඩි වෙන්න රාජාභරණ ඇඳලා උත්සව ශ්‍රිය වැඩි වෙන්න වැඩි වෙන්න ධානය නැති වෙනවා. ඉතින් රජුරවන්ට පුළුවන් නම් මේ රාජ්‍ය තන්ත්‍රය කියලා කියන්නේ අපායට දොරටුවක් විවේකයට බාධාවක් හුදේකලාවට බාධාවක් කියලා. අන්නේ රජුරන්ගේ ඒක යහ කල්පනාව නැත්නම් සම්මා සංකප්පය කලාතුරකින් තමයි හරියන්නේ. ඒක කඟ වේනගේ අඟ වගේ තමයි. රජසභාවක් හම්බෙච්ච මිනිස්සයා බලන්න එක පුළුවන් තරම් රාජ්‍ය ලොක් කරන්න අනෙක් බාධා කරන අය මරලා දාන්න රාජශ්‍රීය වැඩි කරන්න තමයි කටයුතු කරන්නේ. නමුත් රජ කෙනෙකුට හිතෙනවා නම් මේ ලබාගත් ධ්‍යානයට මේක බාධායි. විවිකයට බාධායි. මම මේක අතහරින්න ඕනේ. ඒක liverලා මම මවන්නේකොට පමනක් කළ හැකි මේ උපදි විවේකය ආසයානුසේ ධර්ම ටික මම දුරුවන් කරන්න ඕනයි කියලා ඒක ඉතින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ලෝකෙ. සිද්ධ වෙනවා නම් මේ වගේ පොතක ලියන්න වටිනවා. රජකමකුත් හම්බ වෙලා ඒ රජකම තුල ධාර්මිකව කටයුතු කරනවා. නැත්නම් ධානයක් නිවර්ණසය නිරන්තරයිත ජීවිතයක් ගත කරන්න බෑ. ඒක liverලා හිතනවා මේක තව දියුණු කිරීම සඳහා පූජිත බමුණයන් අපට දෙන්නේ නැහැ. රජ මෙහෙසියකින් ඇහුවට දෙන්නේ රජ කරන මිනිසුන්ගෙන් ඇහුවට දෙන්නේ ඒගොල්ලෝ කියන්නේ ඔබ වහන්සේ දෙයයන් වහන්සේ වගේ අපට සියල්ල සම්පාදනය කරලා දෙනවා. ඒ නිසා රජ සීරිය බුද්ධ විඳින්න කියලා තමයි ඒ ඔක්කොම කියන්නේ. නමුත් ඒ සීරම යම පල්ලෝ වාගේ. රජුරන්ට එනේ මගේ උපදි විවේකේ සපයා ගන්න ඕනේ කියන එක පේන්නේ බුදු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් නිවන් ලැබුව කෙනෙකුට විතරයි. එවැනි අබිනිෂ්ක්‍මණයක් නැත්නම් දෙවෙනි විවේකයේ සබා ගැනීම සඳහා කටයුතු කරන. එතකොට ක්ලේශ සහ උපක්ලේශ අතර සීමාව මේ පෙන්වන්න හදන්නේ. ඒ නිසා සාමාන්‍ය ඒක හැම හරියට මේ වගේ ඔය පිම්පව් හරි මේ කුසල අකුසල් වගේ හරියටම ඉරක් ඇඳලා නැහැ ත්‍රිපිටක සාහිත්‍යයේ කෙලෙස් සහ උපක්ලේශ අතර වෙනස්කම ඒක පෙන්වන්නේ උපක්ලේශ කියලා කියන්නේ ක්ලේශ වාසනාව කියලා කියනවා. වාසනා සවාසනා සකල ක්ලේශ දුරු කරයි කියලා කියනවනේ සරුවච්චන් වහන්සේ. ඒකෝට සරුවච්චන් වහන්සේ කෙලෙස් දුරු කිරීම විතරක් නෙමෙයි කෙලෙස් වාසනාවත් දුරුවක් කරා. නෝ රහත් වෙන්න කෙලෙස් වාසනාව දුරුවන් කරන්න ඕනේ නැහැ. කෙලෙස් දුරුවන් කරපම ඇති. දැන් මෙතන කියනවා ඒ කෙලෙස් උපක්ලේශ දෙක දැනගෙන කෙලෙස් දුරුවන් කරමින් රජකම් කර කර හිටපු රජුරෝ ඒ ගී ගිය අතහරින්නේ කෙලෙස් නැති කරන්න නෙවෙයි ඒක තාවුරු කරගෙන උපක්ලේශ නැති කරන්නයි. ඉතින් ඒ නිසා උපක්ලේශ පසු කාලීන අටුවාචාන් වහන්සේලා 10ක් හඳුන්වා දීලා තියෙනවා සත්ත්ව විසුද්ධි ක්‍රමයට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පෙන්වනකොට ඕභාස ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් භාවනා කරනේනකොට ඕභාසයේ ආලෝකය පහළ වෙනවා. ප්‍රීතිය පහළ වෙනවා ඥානය පහළ වෙනවා හොඳ සතියක් පහළ වෙනවා තීරම් භාවනාවට බාධායි ඒ කවුරක්වත් හිතන්නේ ඔක්කොමලා හිතන්නේ මේ ගමනට පවන්සලනවායි කියන නමුත් මේ උපක්ලේශ බව අපේ විසුද්ධි මාර්ග ආදී පොත්වල සඳහන් කරලා තියෙනවා ඉතින් ඒව පිළිබඳව සාදර වුණොත් ඒක මට ලොකු ලාභයක් අනේ මට මේ ආලෝකය හිතත් පහළ වේවා කියලා භාවනා කරන්න පටන් ගත්තොත් එමන්ස අනිවාර්යයෙන් මූල කර්මත්තන්ට අනදර කරලා අර ආලෝකයේ බලාපොරොත්තුෙන් භාවනා කරන්න ගිහලා හරි ගියත් වරදිනවා වැරදුනත් වරදිනවා මේ උපක්ලේශ බව තේරුම් ගන්න ශාසනයක් නැති කාලෙක නම් අනාතයි අසරණයි ශාසනයක් තියෙන කාලේ දැනගන්න ඕනේ මේ සෑම උපක්ලේශයක්ම පහළ වෙන්නේ හිත කඩන්නයි සතියෙන් අර අරමුණෙන් බැහැර කරන්නයි. ඉතින් අරමුණෙන් බැහැර කරලා ලැබෙන රජසැපුවත් ඕනේ නෑ. අරමුණත් එක්කයි ඉඳ තියෙන්නේ. එතකොට තමයි අරමුණ ස්වභාවයෙන් දුරවන් වීම දක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ අරමුණ වෙනස් දෙයකින් ප්‍රතිස්ථාපනය කරපුව ගමන් අරමුණේ Nirodha අපිට දක් ගන්න බෑ. අරමුණ විශ්ින් අරමුණ ගෙවෙන හැටි දක් ගන්න බෑ. එකකින් එක ප්‍රතිස්ථාපනය කිරීම මල්ලෙන් ගහිලා. අරමුණ අරමුණ විශ්ින් ගෙවන් කිරීම දකින්න නම් ඒ වෙනකොට තෑග්ගක් සම්මානයක් සිලෝකයක් වශයෙන් හම්බෙන්න මේ ආලෝකය ප්‍රීතිය පසද්දිය ඥාන සති උපේක්ෂා ආදි වශයෙන් තියෙන මේ සියලුම සහයෝග කර ධර්ම මායාවක් වෙන්න ඉඩ තියෙනවා. හිතින් හදාගත්ත උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙනවා කියලා එව්වට අහු නොවි ඉන්නවා කියන එක රජ සැප අතහරිනවට වැඩියමක්. මුදවට බලන්න කමඨාන් සුද්ධ කරන වෙලාවේ සමහරෙකුට මූල කර්මන්තනේ අහුවෙන්නෙම නැහැ. නරියයි බල්ලයි කතා කතා කරගෙන ඉන්නවා. අවුරුදු ගණන් භාවනා කරනවා. ඇති වැඩක් නැහැ. අරමුණට හිත ගිය ගමන් අනිවාර්යයෙන්ම තැම්පත් වෙලා සමාධිය පහළ වෙලා ආලෝක පහළ වෙලා හිත සෑල්ලු වෙලා කය උඩ යනවා වාගේ දැනලා නානා රුදු වේසමවා මග අවරන්නේ. හැම දෙයක්ම උපක්ලේශයක් වෙනවා. මේ අපේක්ෂාවෙන් හිටපු දේ තමයි. නමුත් අරමුණට හිත එනකන් ওই මොන වායමක්වත් නැහැ. ඒ නිසා උපක්ලේශය එන්නේ දක්ෂම යෝගාවචරයට විතරයි කියලා අටුවාචාන් වහන්සේලා උපමානයක් අරගෙන පෙන්නලා දීලා තියෙනවා. උපක්ලේශය එන්න තැහෙන්න භාවනා කරනවා. ඉතින් මේ යෝගාචර හුඟක් මහන්සියලා භාවනා කරලා එන උපක්ලේශය උපක්ලේශයෙන් හඳුනාගත්තේ නැත්නම් ඒ නිසාම ආපහු ග්‍රීස් ගායනාක මිනිහා උඩට අල්ලන්න ගිය ගමන් රූටගෙන වැටෙනවා. ග්‍රීස් ගහේ නැගපු හරිය නගින්න ලේසි. අලුත් තැනට ගිහිල්ලා ග්‍රීස් ටික අලුතෙන් අල්ලපු ගමන් හූරගෙන වැටෙනවා. ඉතින් ඔක්කොමලා hina වෙනවා. නගින්න නගින්න මිනිහ hina වෙනවා. දඟල දඟල මිනිහට hina වෙනවා. එහෙනම් කරලා කරලා තමයි අර ග්‍රීස් ටික ටික ටික ටික ටික අයින් කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා Taman ඉතින් බෙන්දට නැගපු තැන දක්වම ගහක නගිනා වගේ නැග්ගයි. ගිහිල්ලා එමණස එතන ඉඳගෙන උඩ වාරු වෙලා උඩම තියෙන තැනකින් අල්ලගත්තොත් විශාල ග්‍රීස් කන්දක් එක කොන්ද බිම යනවා බිම ඇවිල්ලා. පස බිම වදිනවා. ඉතින් හැබැයි ග්‍රීස් ගා ටිකක් සුද්ධ වෙනවා. ආයෙසරයක් ඒ ටික නගිනවා. මඩ පිදුරු ගෙනියලා ගාලා මඩ ගාලා තරං කමිසොල තියෙන වලින් ග්‍රීස් ගහම කළා. එතෙන් යන කකුල් දෙක තියාන උඩ තනින් අල්ලන. අල්ලපන් ආයෙ ග්‍රීස් ටිකත් එක්ක ගන්න. ඉතින් බලාගෙන ආයත ඒක මහා දිහිලුවක්. රහතන් වහන්සේ නැත්තම් ආච උපා මේ භාවනා කරන යෝගාවචරයේ වැඩපිළිවෙලත් කාමභෝගියාට විහිළුවක්. භාවනා කරන්න ගියාට පස්සේ යාට එක්කෝ නිින්ද යනවා. එහෙම නැත්නම් වැරදි දෙයක් හරි කියලා හිතා ගන්නවා. ඉතින් ඒක නා දන්නවනම් මම මේ වෙන ක්‍රමයේ අර වෙන ක්‍රමයක් නෑ නිවන් දකින්න. ඒ නිසා මේ කෙලෙස් ප්‍රහාණය කරාට පස්සේ මෙතන කෙලෙස් කියලා කියන්නේ නීවරණ ටික. ඒක ස්ථිර වශයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. తాවකාලිකව ප්‍රහාණය කරාට පස්සේ ඒ යට තියෙන උපක්ලේශ අඳුන ගන්නවා කියන එක කවදාකවත් යෝගාචරය අපේක්ෂාවෙන් යන දෙයක්ුත් නෙවෙයි. යෝගාචරය හිතන නීතියකටත් නෙවෙයි උපක්ලේශ වැඩ කරන්නේ. මෙතෙක් ඒ සෑම උපක්ලේශයක්ම ආශාවෙන් බලාපොරොත්තු වුණාට මේවා සේරම භාවනාවට බාධායි. ඒක නිසා ආර්යයන් වහන්සේලා යමක් හොඳයි කියනවනම් ඒක පෘථග්ජනයට හොඳ නැත්තේමයි. පුතග්ජනේ යමක් හොඳයි කියනවනම් ආර්ය ලෝකයේ ඒක හොඳ නැත්තේ මේ අන්න එතනදී තමයි තමන්ගේ මේ අගයන් ආඩම්බරයන් වටිනා කියන දේවල් කියලා හිතාගත්ත දේවල් පිළිබඳව ආර්ය විවහරයට අනුව ආර්යයන් වහන්සේලා මේව ගැන බලන හැටියට තේරුම් ගන්නට ඒ යෝගාවචරයට අත දෙන්න පුළුවන් කිසිම කෙනෙක් සංසාරේ නැහැ. ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන තැන බය වෙනවා. ඔය ග්‍රීස් කයනගෙන ඉඳලා කොන්ද කඩා ගන්න යන්න එපා. ඔබ වීලුවට ලක් වෙනවා. කරන්න යන්න එපා. මොකද ඒ කිසි කෙනෙක් කවදාකවත් ග්‍රීස් ගහකට අත තියලවත් නැහැ. ඉතින් ඒ උපක්‍රේෂ පිළිබඳ අවබෝධ කරලා දෙන්න බුදුජානන් වහන්සේ පෙළඹෙන්නේ නැත්නම් ඉතින් බුදුජානන් වහන්සේ කරුණාවන්තකමක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේලා මේක කරුණාවෙන් පෙන්ලා දෙනවා. නමුත් ඒක අහන්න අහලා තේරුම් ගන්නවත් අපි සුදුසු නෙවෙයි. මොකද ඒක තේරෙන්නේ නීවරණ නැති හිතකට විතරයි. නීවරණ සහිත හැම හැම හිතකටම මේ උපක්ලේශ තේරෙන්නේ ආලම්බරයක් මල් මාලයක් පදක්කමක් තාන්න මාන්නයක් වාගේ. නමුත් ගියාට පස්සේ බණත් අහලා එතින්ට නිකන් භාවනා කරලා ඒ යෝගාවචරය මේ උපක්ලේශ පිළිබඳ කතාව. මෙතෙක් Taman හොඳයි කියලා හිතාන ගිය හැම දෙයක්ම Tamanට නුහුරු නුපුරුදු කෙලෙසයක් අපි පොඩි කාලේ අපි දන්නව කොච්චර සීන් කියාව ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ හොඳට ඒ මේ උපකරණ අංගපසනක වැඩ කරනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් යම්කිසි මට්ටමට ගියාට පස්සේ ඒ ඒ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරකම් තල තුනක් බවට පත් වුණාට පස්සේ ඒ කෙනා දන්නේ නැත්තම් මේ ශීනිකෑම හොඳ නැහැ කියලා ඒ ළමා කාලේ හොඳ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා ඉතින් ඒක නිසා ලිඩක් හදාගන්න. එයා දැනගන්න ඕනේ මට්ටමකට යනකොට ඒ ශීන රසය අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට යාළඟ තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක පාලන ශක්තියක්. ඒ ළමා ගතියට සීනි කෑවට ප්‍රශ්නයක් නැහැ. ළමයට හොඳට කෙලවුනනවා. හැම හැම දෙයක්ම කටට දාගත්ත ගමන් දිරවනවා. බඩට යන්න ඕන කමක් නැහැ. නමුත් ලොකු වුණාට පස්සේ ඒ සෙල්ලම් බෑ. ඉතින් එතකොට අර තලතුණා කෙනෙක් කැම කැමකට පැනිරස ගිහිල්ලා දුන්නට ළමේකට තලතුණා කෙනෙකුට ඒක පෑම් පැනිරසක් රසපසහුලක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ භාවනා ලෝකේ දියුණු වෙගෙන යනකොටත් අර මුලින් මුලින් කරාපු දේවල් ම අවුලකටපත් වෙනවා. ඒව බහා තබන්න ඕන. නිකන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අපි පළවෙනි ධ්‍යානයේ ඉන්න යෝග ආචරයක් අපි සමත වශයෙන් නැත්නම් විපස්සනා ධ්‍යානයක ඉන්නවයි කියලා කියන්නේ යාට අරමුණට අරමුණ මුණට මුණ දාලා ධ්‍යානෙ මෙනෙහි කරන්න ඕන. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා. හිතවිලි එනවනම් ආස්වාසි ආස්වාසි ආස්වාසි කියලා කීපවරක් මෙනෙහි කරනවා. හිතින් නැතුව සාමාන්‍ය මට්ටමේ දෙනවා ආස්වාසි ආස්වාසි මෙනෙහි කරනවා. මෙනෙහි කරාට පස්සේ ප්‍රසවාසයෙන් වෙනස් වෙන හැටි මෙනෙහි කිරීමට අපි විචාර චෛතසිකය කියලා කියනවා විතක්ක චෛතසිකය කියලා කියනවා මෙනෙහි කිරීමට විචාරය කියන චෛතසිකය අපි බලන්න ඕනේ ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් වෙන හැටි ආස්වාසය ඊගාව ආස්වාසයෙන් වෙන් වෙන හැටි විචාරය තමයි අරමුණට හිත දැම්මට පස්සේ සංසන්දනය කරන්නේ ඉතින් මේ විතා විතක්ක ਵਿਚාර දෙක නැත්නම් හිත නානපර අරමුණු නාන ප්‍රකට අරමුණු දිගේ දුවනවා. ඉතින් මේ යෝගාවචරය අරමුණ අල්ලගෙන ඉන්නේ. මූණට මූණ දාලා අල්ලගෙන ඉන්නේ මේ විතක්කේ චෛතසිකේ. ඉතින් කරලා කරලා කරලා අරමුණ කී කරු වෙලා අනායාසයෙන් බලන්න පුළුවන් වෙනකොට එයාට මෙනෙහි කිරීමකින් තොරව ගැම්මට පුරුද්දටම අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්න එතෙන්ට ආවට පස්සේ දිගින් දිගට මෙනෙහි කරන්න ගත්තොත් සතියත් කැඩෙනවා සමාධියත් කැඩෙනවා අරමුණත් හෙල්ලෙනවා. ඉතින් ඊට පස්සේ මෙනෙහි කිරීම අතහැරලා අර ඇති වෙච්ච දැපෙන තබාගත්ත ගතිය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන එක පිටක්ක ਵਿਚාර දෙකෙන් තොරව අරමුණ දිස බලා හිටියොත් තමයි මේ ප්‍රීචිතයිසිකේට ඉඩ එන්නේ. නැත්තම් විතක්ක ਵਿਚාර දෙකෙන් අර ප්‍රීචයට එන්න දෙන්නේ කලඹනවා. ඉතින් ඒක සාමාන්‍ය ධ්‍යාන භාවනාවල පෙන්නවා. අවිතක්කං අවිචාරං විවේකජම් පීච සුඛං ဒ ුතිය ධානං උපසම්පජ්ජ විහෙරති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා විතක්ක ਵਿਚාර සහිත මේ රජ්ජුරවණ්ඩ වෙලා තිබුණා වගේ පළවෙනි ධානයේ ඉන්නකොට ඒ විතක්ක ਵਿਚාරයේ කෘත්‍ය සම්පාදනය කියලා ඉවරනාට පස්සේ එයා පැත්තකට කරන්න ඕනේ එහෙම නැත්නම් එතෙක්ේ වැඩ කරපු එකනා හිතුවක්කාර විදිහට ඔලොමොල විදිහට රජ්ජුරුවන්ගේ ධානයට බාධා කරනවා ඉතින් රජ්ජුරුව ඒක අයින් කරේ නැත්තම් දෙවෙනි ධ්‍යානෙ යන්න බෑ. ප්‍රීතියක් බුද්ධ විඳින්න බෑ. මේක ඒකාන්ත විපස්සනා කරන එක නක් දැනගන්න ඕනේ. සක්මන් කරනකන් සක්මන්ට හිත යනකන් අරමුණ දෙපඩ දමා ගන්නකන් වම දකුණ වම දකුණ නැත්තම් ඔසවනවා තබනවා තේ මෙනෙහි කරනවා. නමුත් යම් වෙලාවක Tamanට ඒක හුරු වෙලා අනායාසයෙන් සක්මන යනවා දකින්නවනම් ආයේ මේ මෙනෙහි කිරීමකින් තොරව අවිතක්කව කරන්න පුළුවන්ද කියලා බලන්න යෝගාවචරය පෙළඹුණේ නැත්තම් එහෙම නැත්නම් මෙතෙක් උදව් කරපු ඒ විතක්ක ਵਿਚාර දෙක හලන්න දන්නේ නැත්තම් ඉතින් ගමනක් ඒකම උගුර හිර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හොඳට දැනගන්න මේ හැම එකක්ම උපකරණයක් මිස එහුවා හලන්න ඕන තැන හැලුවේ නැත්තම් අපි ගමන් මල්ලේ අනවශ්‍ය දේවල් අස්කිරු නැත්තම් ගමනට බාධායි. ආහන්නේ විදිහට ඒ මෙතෙන් එන්න උදව් කරපු දෙයම ඊගාව උසස්තියට යනකොට අහලන්න ඕනේ. මුක දෙනකොට කරන්න බෑ මොකද අර උදව් කරපු එක්කනා නිසා ඒක කීල්ල ගහගෙන යන්න හිතෙනවා. ඒක නිසා මේ නරක කර කර හිටපු මිනිස්සෙක් කවුරු හරි ප්‍රඥාවන්තයෙක් හම්බෙලා මිනිස්සු ලෝකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවා. ඔබ ඔය කරන්නේ නරක. මේෙන් බලාපන් හොඳ කියලා පෙන්නුවොත් ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. මේ මිනිස්සු හිතනවා මේ නරක අතහැරලා හොඳට යන්න ඕනේ. හොඳට ගියොත් ඉරේ විලංගු වැටෙන්න වෙන්නේ නැහැ. තමන්ට තමන් දෙස් දෙන්නේ නැහැ. අපා බයක් නැහැ. වෙන ප්‍රශ්නයක් නැහැ කියලා යන හොඳට ගියයි කියන්නේ ඉතින් හොඳට යන්න එමන්ෂන් නරක අතාරින්න කොච්චර අමාරු වෙන්ද කියලා හිතන්න. ඒක ඒක ලේසි නෑ. ඒක තමයි අමාරුම දේ ඕනෙම මදාවියකේ. ඉතින් එතෙන්ද ගිය මිනිස්සයාට තව සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා හොඳ දෙයට වඩා හොඳ එකක් තියෙනවා. හොඳ සහ වඩා හොඳ කියලා දෙකක් තියෙනවා. පුළුවන් උඹට මේ වඩා හොඳ විශේෂයි හොඳ අතාරින්න අම්මා මුත්තා කිව්වත් අතාරින්න. මේ මිනිස්යාගේ හොඳ ටික තමයි යාට තියෙන වදක බාරිය වෙන්නේ. කරදරේ වෙන්නේ මොකද එයා කියන අමෝරාවෙන් ලබාගත්තේ නරකත්තත් ඇල්ලගත්ත හොඳ ටික. ඊට වඩා හොඳ එක හම්බුණත් මං කොහොමද මේ හොඳ ටික අතාරින්නේ? ඉතින් මැරෙනකන් මේ හොඳ ටික අල්ලනවා. ඒ හොඳ ටික උපක්ලේශයක් වෙනවා. ඒ හොඳ ටික අතහැරලා වඩා හොඳ දෙයට යන්න බැරි නම් අර ගත්ත පළවෙනි පියවර නරකත ඇල්ලා හොඳ ගත්ත එකටත් නිග්‍රහ කරනවා. ඉදිරි ගමනක් නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට ධර්මයේ තිබුණාට මේ මනසයා හොඳ වුණාට ඒ හොඳකම ඇණයක් වෙනවා කොක්කක් වෙනවා හොඳ අත්හැරලා වඩා හොඳට යන්නේක කරන්න ගියාම ඒ යෝගාවචරයට තමන් උපයා ගන්නලද සමත தත්ත්ව තියෙනවනේ පළවෙනි ධානයේ දෙවෙනි ධානය තුනේ ඒක පා ගන්න වෙනවා ඒක පෑගුවේ නැත්නම් ඊගාකට යන්න බෑ දැන් අපි ඉනිමකට ගොඩ වෙනකොට බොහොම ආසාව වෙන්නේ ඉනිමගේ උඩ ඇඳ අතින් අල්ලන්නේ කවදා හරි ඒක පාගන්න එපා උඩට යන්නලා. උඩට අල්ලනකොට මේ අත පාගන්න එපා. අනේ මේ අතින් අල්ලපු ඉනිමඟ ඇඳ පාගන්න නරකයි කියලා ඒකට සුදුරු තියලා වැඳ වැඳ හිටියොත් එහෙම කවදාකවත් ඉනිමඟ නගින්න වෙන්නේ මේ අත තිබ්බක පාගන්න. ඉතින් ඒක ගුණමකුකමක්වත්. එහෙම නැත්නම් ඒක මේ සදාචාර විරෝධිකමක්වත් නෙවෙයි. අහන්න ඒ දේ තමයි එතකොට කියන්නේ උපක්ලේශ කතාව. නැත්නම් විපස්සනා කතාව. එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී කතාව කියලා කියන්නේ තමන් භාවනා කරගෙන යනකොට විවේක වෙන වෙලාවල් වල නීවරණ අඩු වෙලාවල් වල හොඳට තේරෙන පටන් ගන්නවා. මේ අචේතනිකව එහෙම නැත්නම් අපි කිව්වොත් Taman හිතන්නේ නැතුව අනිත් මගේ නෑදෑයන්ට උදව් කරන්න ඕනේ. මිනිසුන්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊට පස්සේ ලෙඩ නොවි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටේ ලෝකේ තියෙන විස්තර දැනගන්න ඕනේ කියලා විකාර අදහස් වර්ගයක් එනවා. ඒක ඇත්තටම සාමාන්‍ය බැලුවොත් බොහොම සම්පූර්ණ අදහස්. හොඳ නම්බුකාර අදහස්. නමුත් මේ නිකලස් නැති තැනට මෙවුවා එන්නේ මේ දැනට තියෙන සතියත් කඩණ්ඩායි. මේ දැනට තියෙන එකලසත් කඩණ්ඩායි. මෙවුවා උපක්ලේශ. මේවා මේ සාමාන්‍ය ලෝකේ උපක්ලේශ නෙවෙයි මෙතෙන්ද ගිය කෙනාට උපක්ලේශ කියලා අන්න එන සුකුම විතක්ක අඳුනා ගන්න බැරි නම් තමන් ඉඳගෙන ඉන්න තැන නැගිටිනව දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පුංචි වේදනාවක් ආපු ගම ඇයි මං වගේ කෙනෙකුට වෙදනায় ඉන්නේ කියලා ඉතින් හිත නුරුස්ලා ගතියන්නේ තමල ගහලා යනවා. ඉතින් අර තේරෙන්න පුළුවන් නම් මේ වේදනාව තියෙද්දි මට අරමුණු දිහා බලන්න එහෙම නැත්නම් සතිය තියනවාද කියලා බලන්න ගතියක් තියෙනවා නම් දරන්න පුළුවන්. නමුත් ඒ උපක්ලේශ පිළිබඳ හැඟීමක් නැති වුණොත් එයාගේ පාරට සලුවක සාදාලා නැගිටලා යනවා. ඉතින් මේ ටික මේ ක්ලේශයන් වල ඉඳලා උපක්ලේශයන් වලට යනකොට ඇති වෙන ඒ පිළිපැදිය යුතු ආකාරය තමයි වෘත්තියක තියෙන ශිල්පීය ඥානය කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් වඩ්ඩෙක් නැත්නම් බඩු වැඩකාරයෙක් ගත්තොත් ඒ මනුස්සයාට සමමිතිකව හයියර තියෙන්න උපකරණයක් හදනවා කියන එක ගුරුනාථ ළඟ ඉඳලා ඉවර ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ කැටයන් ශිල්පය කියන එක අර පුටුව හදනවට වැඩි වෙලා යනවා ඒකට. අතෙන්ට පුටුව හදන්න කැලීට කියලා ගස් කපලා පුරුදම් ගාලා පළලා ගාලා ඇඳගෙන කපලා ඉරලා ෆිට කරලා හරි ගස්සනවා කියන එක තමයි හොදනේ කමාරුයි කියන්නේ. දැන් ඇතුලේ යන කැටයන් කොටනකොට හොඳට සම ආලෝකයේ චින්තනක සම වාතයේ චින්තනක වාඩි වෙලා ලස්සනට අරක පින්තාරු කරනවා. සිත්තම් කරනවා. ඒ සිත්තම් කරනකොට අර වඩුවේ වටනාක තුන් හතර රෝණකේ බැදී වෙනවා. මුගක් වෙලා යනවා. ආන්නේ වගේ තමයි භාවනා විදී කෙලෙස් අයින් කරගත්ත හිතක් හම්බුණා නම් ඒක මතක තියාගන්න මේක මගේ වාසනාවට මේ ශාසනයේ වාසනාවක් දැන් යා ඔය අඹදරුවන් ගැනයි අතීතනාගතය ගැනයි අරයයි මෙයයි කල්පනා කරන්න කියලා හදාගත්ත වේදිකාව කැත කරගන්නව වෙනුවට උඹ වගේ කෙනෙකුට කළ හැකි මේ උතුම් විවේකය මේ උතුම් හුදකලා වෙනුවෙන් ඒකටම කැටයන් කොටන්න කත කරන හිත වගේ ඒ කැටයන් කොටන්න බෑ වටපිට බල බලා. එහිම নিমগ্ন වෙන්න ඕන. ඒට ඉස්සෙල්ලා මේ වඩුව සමමිතික සමතුලිත ශක්තිමත් වෙන්න ඕනේ. මේ ලුණු මිදෙල් වලින් ලී හදලා කැටයන් කොටන්නේ නැහැ. එහෙම නැත්නම් මේ චෝක් කැලෝ වලින් ලී හදලා ලී වඩුව හදලා කැටයන් කොට කැටයන් කොටන ඒක කරුවල හරිත ඒක හරි වෘත හරි හොඳ හයිය පවතින ලීයක් වෙන්න ඕනේ. ඒක උනාට පස්සේ ඒ තැනක ඉඳගෙන මේ කරනවා වගේ ක්ලේශ අයින් කරගත්ත, නීවරණ අයින් කරගත්ත කෙනා උපක්ලේශයන් පිළිබඳව දැන් සුකුම විතක්ක පිළිබඳව කටයුතු කරන්න යෑම ශාසනයේ අයවැය රහස් වගේ එකක්. එහෙම නැත්නම් මේ වැඩි විපත් වෙච්ච ගෑනුන්ට තියෙනවා ගෑනු රහස් කියලා જાතියක්. ඒ පිරිමින්ට කියන්නේ නැහැ, දරුවන්ට කියන්නේ නැහැ. ආන්නේ වගේ රහස් ටිකක් තියෙනවා. මේ අරන්නේ සීනාසන තියෙන්නේ අන්නේ එව්ව විශේෂණය කරන්න. ඉව දැනගන්න. ඒ නිසා ඒකට සුසුසුකම් වෙන්න නීවරණ නැති හිත දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිතරම තියෙනවා කියන එක නෙවෙයි අදහස. පුලොම් පුලොම් වෙලාවේ නීවරණ නැති හිත දැනගන්න. දැනගත්තට පස්සේ ඒ නීවරණ නැති හිතේ නමුත් මේ පුංචි පුංචි කෙලෙස් මතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කෙලෙස් පේන්නේම ඔබ ගත කරපු ජීවිතය හොඳ හින්දා. මෙතෙක් කල හිත පිරිසුදු කරගත්ත නිසා. එහෙම නැත්නම් පේන්නේත් නෑ. මොකද ගොරෝසු කෙලෙස් තියෙනකොට මේක පේන්නේ නෑ. ගොරෝසු කෙලෙස් අයින් කරන මේක පේනවා. ඒක නිසා මේ පුංචි කෙලෙස් නිදීනංව පවත්තාරං යප්පස්සේවජ්ජ දසාවිනෝ කියලා මේක දැක ගන්න පුළුවන් නම් ඒක නිදානයක් හම්බුනා වගේ කියලා තියෙනවා. තමන්ගේ මේ මේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒක පේන්නේ කොකා ඉගිලෙනකොට. යෝගාචර ක්‍රියාවත් වෙනකොට. ඒ නිසා රජුරන් හම්බෙච්ච අවස්ථාව හරි හොඳයි. නිවර්ණ අයින් කළ රාජ්‍ය විචාරණ. ආය සභාව වෙනවා, ඇමතිවරු වෙනවා, මේ පූජිතෙක් ඉන්න ඔක්කොම කරනවා. මිනිහෙක් වරද කරනවා, ඌට තීන්දුව කරනවා. මේ පොතේ හැටියට මේක කරන්න ඕන. තව මිනිහෙක් කෙනෙකුට සම්මාන දෙනවා. ඒතර රජුරෝ බලන්න ඕනේ මේක මේ පොතේ තියෙන විදිහට රාජධර්මද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම අර මිනිහත් එක්ක මොකක් හරි ද්වේෂයක් තියෙනවා. ඒ නැත්නම් මම මේ දෙන මනුස්සයාට නෑදෑකමට හෝ මොනවාරි එකට සලකනවාද එහෙමනම් රාජ්‍යයට කැතයි. පොතේ තියෙන විදිහට රාජධර්ම ක්‍රියාත්මක කරන්න ඕන නම් මෙතන කම්පියුටර් තිබුණාම හරි. රජ කෙනෙක් ඉන්න ඕනේ නැහැ. රජ කෙනෙක් හිටියොත් මරණ මිනිහා පිළිබඳ ද්වේෂ ඇති කරගන්නවා සම්මාන දෙන මිනිහා සතුට ඇති කරගන්නවා. මෙන්න මෙව්වට කීත හැකි අපිට සියුම් උපක්ලේශ කියලා. මෙව තිබුණට ඒ වෙලාවේ රජුරවන්ට බාධා කරන්න බෑ රජුරන විධායක බලතලා තියෙනවා. නමුත් මනාපමනාප දෙක පහළ වෙලා නම් මරණ තීන්දුව කරන මිනිහ පිළිබඳ අමනාපයක් හෝ සම්මාන දෙන මනුස්සයා පිළිබඳ මනාපයක් එන රජුරෝ පව් කරගත්තා. රජුරෝ අපායට ගියා. රජුරවන්න පුළුවන් මේ පොතේ නීති ප්‍රකාර මෙන්න මේකයි වෙන්නේ කියලා. දැන් උපාධි ප්‍රධානෝසෙට එන ප්‍රධාන අමුත්තා. මුගක් වෙලාවට ඒ විශ්වවිද්‍යාලයේ කුලපති. ඒ කුලපතියා මේක දෙපාර්තමේන්තු කීයක් තියෙනවද දන්නෙත් නැහැ. මෙහි මිනිහා ගන්නෙ මොන උපාධියද ගන්නෙත් නැහැ. මේ මනුෂයා කරන්නේ මට ලැබී ඇති බලතල අනුව අසවල් නැමැත්තට මේ උපාධිය ප්‍රදාන කිරීමේ සතුට මට තියෙනවා. එnde ඉස්සරහට ඔන්න දුන්න තෑග්ග. එච්චරයි. මේ එන මිනිහා කවුද කියලා දන්නෙත් නැහැ. ඊගාව මිනිහා කවුද දන්නෙත් නැහැ. එයාට සතුටක් ඇත්තෙත් නැහැ. කනගාටුවක් ඇත්තෙත් නැහැ. මොකද එයාට තියෙන උපකුලපති වැඩේ කරන්නේ. අම්මටයි තාත්තටයි එහෙමනේ එයා සිප වෙනඳ ගන්නවා අනේ අපේ පුතා විශ්වවිද්‍යාලය කියලා පාස් වුණායි කියලා. උපකුලපති ගණන් ගන්නෑ. උපකුලපති කරන්න තියෙන්නේ පොතේ ප්‍රකාර. මට පැවරී ඇති බලතල 90 මේ අසවල් අංශ ප්‍රධානියාගේ යෝජනාව 90 අසවල් පුද්ගලයා සාර්ථක ලෙස ඒ උපාධි පාඨමාලාව සම්පාදනය කළ බවට මෙන්න මේ සභාවේදී මම සම්මත වශයෙන් ප්‍රකාශ කරමින් ඔබතුමාට සැක දෙනවා. එච්චරයි. ඕක හැම වාක්‍යෙම එනේන එකනට කියවනවා. ඉතින් අපි ගිය වෙලාවේදී 1500ක් විතර හිටියා උපාධි ලබා. ඉතින් අපි හිතුවා ගෙදර ගියාට පස්සේ රැයටත් හීනෙන් ඕක කරයි කියලා. අර වාක්‍යය කියනවා මල් මාලි බල දෙනවා අතට අත දෙනවා. ඒ ගෙදර ගෑණි හීනෙන් ගහන්න පුළුවන් මේ මිනිහට. ඒ මිනිහ යන්ත්‍රයක් ආවේ. උසාවියේ ඒ ස්ටේජ් එක නැගගට පස්සේ මට නීති ප්‍රකාර පැවතී ඇති බලතල අනුව අසවල් අන්තප්‍රදාහනියාගේ යෝජනාව අනුව මෙනම් නැමැත්තා මේ පාඨමාලාව අංග සම්පූර්ණ කර ඇත ආන්න මේ සභාවේ ඔබතුමාට තෑග්ග දෙනවා. ඒක කියන ආයනත් එකයි. ආයිගාට වාක්‍යයක් කියන ඊගාවිනිය වෙල්ල නමන හරකෙක් වගේ ඇවිල්ලා බෙල්ල කපන්න කරනක ඌට බල්මාලි දැම්ම තිබ්බා. ඉතින් අපි හිතුවා මේක අර 1500කට ඕක කරලා ගෙදර ගියාම පිස්සු වැඩි කියලා. මිනිහට කිසි සතුටක් නැහැ කාටද උපාධි හම්බෙන්නේ කාටද එම්.එස්.සි හම්බෙන්නේ කාටද බී.එස්.සි හම්බෙන්නේ ගානක් නැහැ. කර හැකව රාජ්‍ය තන්ත්‍රයක් විමසනකොට ඕක කරන්න පුළුවන්. භික්ෂුවකට පුළුවන්ද සිව්බස දායකයන්ට සමසේ සලකන්න. අම්මා කෙනෙකුට පුළුවන්ද දරුවෝ ඔක්කොටම සමසේ සලකන්න. බුදුජානනාංශයේ සියලු මානවයාට සමසේ සලකනවා. මේක කරන්න අපි කොච්චරක් ඇලීම් බැඳීම් තියනවද කියලා බලන්න. අපි කොච්චරක් රුචර්චුකම් තියනවද කියලා බලන්න. කොච්චර හරි මූණ දකින්නකොටම අපිට මේක හතුර මේක මිතුර කියලා හිතෙන තාක්කල් ඌ නෙවෙයි අපා යන්නේ මමයි. අපිට පුළුවන් මේ ඔක්කොම මේ ජීවිතේ මං අල්ලාගත්ත කුණු කන්දල් කියලා තේරුම් ගන්න. මෙහෙට එනකොට මේ මනුස්සයත් එක්ක හතුරු වෙන්න මගේ තියෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ගොඩාක් මේ අල්ලගෙන අල්ලබැඳියන් තියන්නේ මේ 6 4 තේරුණාට පස්සේ ඇති වෙච්ච සම්බන්ධතාවල නේද මේ తත්‍ර తත්‍ර අභිනන්දනය කියලා අල්ලබදාගෙන ඉන්නේ. මේක තියෙනකන් අපිට බරු බැඳගත්තා වගේ ගොඩ ඒවණක් නැහැ මේ ගමනක් යන මිනිහට අම්බලමේදී හම්බෙච්ච තව ඉඟන්නු ටිකක් වගේ මේ හම්බෙන ටිකත් එක්ක මොන ගනුදෙනුද හෙට උදේ පිටත් වුණාට පස්සේ වෙන අම්බලමක ඉන්නේ වෙන ඉඟන්නු ටිකක් එක්ක ඉන්නේ මේ ඉන්නකන් තෝතෝ වරපල කියන රණ්ඩු කරන නියව නියෝ කොනිත්ත කොනිත්ත විරිත් විරිත් මේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ පාන කරනවා දකපුවාම අපිට වැඩි ජෝකර්ලා ඉන්නවද බලන්න සමාජයේ අඩු ගන්න මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්න දවස් 10 තරම් සරුවල් තියෙනවානේ. මට නම් ඒක හරියට hina යන වැඩක්. මේ වරුවේ හීයට ආපු තැන. මේකට ඇවිල්ලා toy ඉන්න ටිකේ යාළුකම් හදා ගන්නවනේ. තරහකමත් හදා ගන්නවා. ඇයි හොඳයි කම් මේ හිතුව පවත්තන. මේ ආවේ විවේක වෙන්න. මේ ආවේ හුදේකලාවේ. මම ඔයා කොහෙන්ද ආවේ? ආ බුද්ධාගම නෙවෙයි කතෝලිකව අම්බෝ හරි වටිනවනේ කියලා අයියෝ අයියෝ ඉතින් මේක නැති කිරීම සාමාන්‍ය ජීවිතේ දෝෂයක් නෙවෙයිනේ මේක සාමාන්‍ය ජීවිතයයි හොඳයි දෝෂෙ නෙමෙයි. මෙතෙන් ආවට පස්සේ තන්නේ කර දෝෂයක් නෙමෙයි ඒක. මොකටද අපි මෙතෙන් ආවේ මේ වගේ මේ අයි හොඳයි කම් පාත්තන්න නෙමෙයිනේ. ඉතින් ඒක කියලා දෙනකොට මේ මට මේ වගේ තියෙන වැරද්දක් නිදානයක් පෙන්වලා දෙන්නා වගේ පෙන්වන්නේ කියලා හැඟීම ගන්න ඒ ඒ ඒ ස්වරූපේ මේක බලන්න කොච්චර කල්යයිද කියලා හිතන්නේ ඒක හිතන්න බෑනේ හැම කෙනාටම වෙයි කියලා. මුදුවට සංසාරේ බය දන්න කෙනෙක් නම් සර්වඥාන්සේගේ සර්වඥතාඥානෙ දන්න කෙනෙක් නම් තේරෙනවා මෙවැනි පණිවිඩ මෙවැනි වැරදි අම්මල තාත්තලා පෙන්නලා දෙන්නේ නැහැ ගුරුරුන්ට තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ ආධ්‍යාත්මික ගුරුවරෙක් වෙන්න ඕනේ අනුකම්පා විරහිතව පෙන්වන්න ඕනේ මම කාලකන්ණියට පෙන්නේ මගේ වැරදි පෙන්නනවා ප්‍රසිද්ධිය මට චෝදනා කරනවා කියලා ඉතින් බුදුජානක කියන්නේ නිදීනංව පවත්තරන් යම්පතේ වජ්‍ය දසාවිනේ තාරිසම් පුරුෂෝ බජතේ පුරුෂං. අන්න එවැනි සත්පුරුෂය ආශ්‍රය කරන්න කියලා කියනවා දැකපු දැන වැරද්ද කියලා දෙන්න. දැන් කාලේ බෑ. දැන් කාලේ ගියෝ පීය පෙන්නනවා. පිස්තෝලේ ගන්නෙ. අම්මට තාත්තට එච්චරයි. උඹ උඹ වැඩ බලගෙන එන්න එපා මගේ වැඩට කියලා කියන්නේ. ඒ මොකද ඒ තරම් ඔලොමලයි. අන්නේ ඔලොමල ටික තමයි උපක්ලේශක. උපක්ලේශක කියලා කියන්නේ මේ සත්පුරුෂයෙක් Tamanට පෙන්ලා දෙන දේ එහෙනම් තමයිගේ අවංක හිත තමයි පෙන්ලා දෙන ඔබ කරපු වැඩේ වැරදි කියලා. අපි අර වංක හිතෙන් චපල හිතින් ඒක යටපත් කරගෙන අයියා වගේ අක්කා වගේ ජීවත් වෙන්න ගියාට අවංක උපදෙස් දෙන සත්පුරුෂ හිතත් සත්පුරුෂයත් අවශ්‍ය වෙලාවට මතු කරලා දෙනවා. නමුත් අපි වැඩි ඡන්දේ සත්පුරුෂ ධර්මය යටපත් කරලා අසත්පුරුෂය දිනවල ඉතින් අපි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී රජවල් පිටවන්න හදනවා. නමුත් සද්ධර්මයේ කියන එක කිසි කෙනෙකුගේ හිතේ නැත්තේ නෑ. ඕනම කෙනෙක්ගේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කරන්නේ ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්නන එක විතරයි. ඒ නිසා මේකේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ ගාථාපදයේ සඳහන් වෙන විදිහට මේකට පාඩම් පන්තිය මේ උපක්ලේශ කියන පදය අටුවාචාරින් වහන්සේලා පෙන්නන දස උපක්ලේශත් නෙවෙයි මෙතෙන්ට ගැලපෙන්නේ එහෙම නැත්නම් පංසුදෝන සූත්‍රයේ සඳහන් වෙන සුකුම විතක්කත් නෙවෙයි සඳහන් වෙන්නේ වත්තුපම සූත්‍රයේ සඳහන් වෙලා තියෙන උපක්ලේශ ටික තමයි මෙතෙන්දී සම්බන්ධ වෙන්නේ මේ ගාථාවේදී අනිසිතෝ ජිත්වාන ස්නේහ දෝසෝ යමක බැඳෙන්නේ නැතුව හොඳ වශයෙන් නරක වශයෙන් බැඳෙන්නේ නැතුව ස්නේහ දෝෂය කියලා කියන්නේ ඇඟ ඇලුම්කම් පෑම. මොකාට හෝ ඇඟ ඇලුම් පාන පානවා අන්න ඒක අතහරින්න කියලා තියෙනවා. ඒක අතහරිනකොට උපක්ඛිලේසේ ව්‍යපනු ව්‍යපනෝජ්ජ සබ්බේ. පනුජ්ජ කියලා කියන්නේ දුරු දුරුම් කිරීම. ව්‍යපනුජ්ජ කියන එක ව්‍යාපාද පනුජ්ජ කියන එක වගේ තමයි අටුවාචාන් වහන්සේ තියෙන්නේ. එතකොට උපක්ලේශ සූත්‍රයේ නෑ වත්තුපම සූත්‍රයේ උපක්ලේශ සඳහන් කරනකොට ඉස්සල්ලාම් පෙන්වන්නේ මේ දැඩි ලෝභේ. දැඩි ලෝභේ නම් ඇත්තටම පේන දෙයක්. නමුත් සිහින් වශයෙන් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ බලන්න එකම ද්‍රව්‍ය නිෂ්පාදන කම්පැනි 7-8ක් තුල නිෂ්පාදනය කරනකොට අපි එක නිෂ්පාදනයකට කැමති. අනික් නිෂ්පාදන වලට කැමති එකම භාණ්ඩේ. දත්බුරු දත් බෙහෙත. දත් මදින බෙහෙත්. මේ අසවල් කම්පැනි එකට මගේ මනාපයක් තියෙනවා. අපි දන්නේත් නැති කම්පැනියක්. ඌ ඒ තරම් ඇඩ්වර්ටයිස් කරලා තියෙන නිසා වෙළඳ ප්‍රචාර කරලා නිසා අපි යන්නත් ඉස්සගෙන අසවල් නිෂ්පාදනේ ගන්නේ. ඒ මොකද අපිට දත් බේත් නෙවෙයි ඕන කරලා තියෙන නිෂ්පාදනය කරන කම්පැනි කීර්ති නාමය. ඒක ඇත්ත නැත්නම් අපි දන්නෙත් නැහැ. ආන් මේ වගේ අපි ළඟ තියෙනවා දැඩි ලෝභ. මේ ලුණු ටිකක් වැඩි කරලා කන්න කැමති, මිරිස් ටිකක් වැඩි කරලා කන්න කැමති. මේ වගේ දේවල් මේ පුංචි දේවල් නිසා අපේ මුඳු ගුණ චරිතෙම අර ජාතක කතාව සඳහන් කරන මේ ලුණු ටිකට රජසැප අතහැරලා ගිය තාපසයා හිමාල පර්වතය අතහැරලා ගමට එනවා. මොකටද? ලුණු රස ටිකක් ලබන්න. ඒකල්ලිලා ආපහු හිමාලයට යනකොට ලුණු ටිකක් හරක් අංක දාගෙන යනවා. එයත් එක්ක රයිසපතාරුපු අනෙක් රජුරු අහනවා යකෝත්තර රජසපක් අතාරින්න පුළුවන් ඔය ලුණු ටිකක් දාගත්ත හරක් අංග අතාරින්න බෑනේ කියලා කියනවා. තීරින්නේ එයාට දෙන මොකද ලුණු ටිකක් අරගෙන ගියාට මොකද්ද ති වැරද්ද? අරක්කන් ආදීලා අර ලුන් ලුන් ලුන් කරන ඉතින් හදිස්සියට ගන්න පුළුවන් නේ කියලා කියනවා. ඔබ බලපන් ඔබ අතහැරිය රාජසැපක්. දැන් බලපන් අහුවෙලා තියෙන එක. අපි මේ තෝරන්න බේරන්න කියලා මේ පුංචි දේවල් නිසා ගෙදරක ඇති කරගන්න අලදබර ප්‍රදේශ බලනකොට ඒ පොඩි දේ මේ අපි තලන හිත් ප්‍රදේශයත් එක්ක බලනකොට සංසාරයක් විනාශ කරන හිත් ඇලීමක් සිදු වෙනවා මේ ගණන් ගන්න බැරි පොඩි දෙයකට. මේක හරිය දරුණුයි අද හැදෙන ළමයින්ගේ. ඒ ළමයට පොතක් බෑ. අසවල් පොත ඕනේ. එක්සයිස් පොතක් බෑ. අසවල් කම්පැනි පොතක්. සපත්තු දෙකක් බෑ. අසවල් කම්පැනි සපත්තු දෙකක්. එහෙම නැත්නම් දෙනාම සපත්තු දෙකම ගන්න තාත්තරයක් මටයි. ඒ තරම්ම මේ දැඩි ලෝභයට පුරුදු කරලා තියෙනවා මේ කම්පැනි වශයෙන්. ඒ දෙමාපියෝ 16 වගේ හරි හම්බ කරගෙන ඇවිල්ලා අර දරුවට ඒක පූජා කරන දෙයියෝ විරතක වෙයි දන්නේ මේ. එයාට ඕනෙම සයිස් එකකින් ඕනෙම පාටෙන් ඕනෙම කම්පැනි තිබ්බේ නැත්නම් අර මට කන්නේත් නැහැ බුදිය ගන්න. ඉතින් දෙමාපිය හම්බොත් කරගෙන ගිහිල්ලා දරුවට පුදා ගන්න විදියක් නැතුව අනේ විඳවන විඳවිලා. ඒ දෙමාපියෝ ඒ දෙමාපියන්ගේ දෙමාපියන්ගෙන් අහලවත් නැහැ මෙහෙම දෙයක්. ඉස්කෝලේ යන කාලේ සපතු දාන්න ඕනේ කියලාවත් අහලා නැහැ. බලන්න මේ පුංචි ලෝබෝල තියෙන මුල් බෑ ගන්න ස්වභාවය. කවුද මේ මේක නැති කෙනා? හැම කෙනාම මේ අපකැපවීම කරන මේ පුංචි මොකද්ද කුණකටනේ. ඒක දැක ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි ජීවිතේට. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි සදාචාරයට. මොකද මේ වගේ දේවල් නිසානේ ওই යුද්ධ ඇති වෙන්නේ මේ වගේ දේවල් නිසානේ. ඔය ඥාන පිරිමැද කසාදා දික් කසාද ඇති වෙනවන පුංචි දෙයකටනේ ඒක පේන්නේ නැහනේ. කොච්චර කඹරනවද කියලා බලන්න. කොච්චර අපායක් උපදිනවද කියලා බලන්න. කොච්චර අඬ දුක් දෙනවද කියලා බලන්න මේ පුංචි දෙයකට. ඉතින් මේක ඔක්කොම අර මෙතෙක් කතා කරපු දේත් එක්ක බලනකොට ඔය දැඩි ලෝභය එහෙම නැත්නම් ඔය රුචි අරුචිකම් මේ භාවනා කරන පැයේදී නැත්නම් භාවනා මධ්‍යස්ථානේ ඉන්න ටිකේදී පොඩ්ඩක් අතහැරලා දැම්මොත් ඒක නිකන් මරණයට සූදානම් වීමක් නෙවෙයි. මොකද මරණයේදී කොහොමද අතාරින්න වෙනවනේ ඔක. මනාපෙන් හෝ අමනාපෙන් ඊගාවාත්මෙට ගියාට පස්සේ අපි බල්ලෙක් වුණොත් අපි අසුචිත වලටනේ කැමැත්ත තියෙන්නේ. සම්බහල්පත් වලට නෙවෙයි. අසුචිත දැකපම් බොමාසාවෙන් ගිල කනවා. ගැරන්ඩියක් වෙනවා කියලා කියන්නේ මීයකුයි අපිට ඒක රසපසෝල වෙන්නේ. මේ මේ බත් මාළු නෙවෙයි. ওই වයරක පොඩ්ඩක් මාරු වෙච්ච ගමන් කොහේ යනවත් දන්නේ නැහැ. නිසා මේ ඉන්නකම් මේ කරන මේ ව්‍යාපාදර මැති මේ දැඩි ලෝභය සඳහන් කරලා බලන්න කියලා කියන එක කොච්චරක් මට්ටම් තියනවද කියලා. කොයි දේ හම්බුණත් අපි ඒකේ ಜಾති ආගම වංශේ කුලේ ඔක්කොම බලබලා සුද්ධ කර කර ගන්න ගියාම අපිට පුළුවන් ද පින්න බාතකින් යපෙන්න. පින්න බාත කියන කවුරු හරි තම්බලා දෙන බතක් දානවා පාත්‍රයට පුළුවන් නම් කපෙ බැන්න කප. එච්චරයි ආයෙ මොනවද උගේ. ඒ කොන්ක්‍රීට් ගහනකොට ගල් තුනයි වැලි දෙකයි සිමෙන්ති එකයි. අලවම් කිව්වා කලවම් කිව්වා ගැව්වා. ඒක තමයි බාත්තරේට වැටෙනනේ කලවම් කරන්න 3යි 2යි 1 කලවම් කරා ගැව්වා. ආයේ මොනවද ඕකේ ආයේ මේ මේ රතම සවුළු බලන්නේ. ඊට කොන්ක්‍රීට් ඕන තාලයක් හදාගන්න. ඒකෙන් පුංකලසක් හදනවා පුංකලසක් හදනවා කොලම් එකක් හදනවා කොලම් එකක් හදනවා බීම් එකක් හදනවා බීම් එකක් හදනවා කොන්ක්‍රීට් එක එකයි. තුන දෙක එක. එච්චරයි. ඒ නැත්නම් ABCD ආර්ථිකය කියනවා අල බතල කොස් දෙල්ල ඉච්චරයි. ඒ ආර්ථික විද්‍යාලය යන්න ඕනේ. කවදාම වැටෙන්නේ නැහැ. A B C D. මේ අපි දරුවෝ විශ්වවිද්‍යාලය ඇරලා උගන්නලා උන් ඇවිල්ලා මට තාත්තට ගහනකොට උන්ගේ සින මේ පඬිතුකම් වලට අම්මලා තාත්තට කොන්දක් නැහැ. දන්නේ නැහැ සත්‍ය මොකක්ද අසත්‍ය මොකද්ද මේ ලොක්ක මට පොඩි එකා මට වැඩි ඉගෙනගෙන තියෙනවනේ කියලා දෙන්නේ. පොල්ලට ලොකු වලන් අපේ අපච්චිට එහෙම හම්බුනා නම් නෙලනවා බෙල්ල කැඩෙන්නේ. ඔය උඹලා ගිලන්ද අරික මට නැහැ. මම මහන්තිලා හම්බ කරලා තියෙන පුළුවන් නම් කාපම් බැරනම් කාපම් ඉගෙන ගනියි. ඒ මොකද දෙමාපියන්ගේ අඩුපාඩුකම්. දෙමාපියෝ මේ දරුවෝ මහානක්කාරකම් කරන්න හදනවා මේ අපේ දරුවලට දෙන්නේ කික් සපත්තු. අපි වලින් තමයි වගේ නැහැනේ. අපි අපේ ළමයින්ට ගෙනත් දෙන කියලා අර දරුවන්ට දැඩි ලෝභයේ දෙමාපියන්ගේ දෙන පාහරකම් උගන්වනවා. ඉතින් ඒ දරුවම සපත්තු දෙකම ගහන තාත්තනේ. මේක උගන්නන්න එන්න එපා. ඒකම තමයි බුදුහාමුදුරුත් මේ ගහන්නේ. ඒ දරුවා ගහන ගැහිල්ලමයි මුදට භාවනා කරලා බලපන් යමක් හම්බෙච්චාම කොච්චර තෝරනවාද කියලා. හම්බෙච්ච දේවත් ලබා ගන්න බැදී අපි නරපණුව වශයෙන් ඉඳද්දී මේ තෝරන දේ බලන බලනකොට මේ මේ විහාපාද දැඩි ලෝභ දැනගන්න පුළුවන් නම් ඒක මේ ලේසියෙන් අපි අතාරින්නේ නැහැ. දරුණුවටත් අල්ලන මේ ජීවමත් අල්ලන ඉතාසියුමත් අල්ලන. ඒකට ද්වේෂයක් ආවට පස්සේ දැන් අපි කෙනෙක් එක්ක වෛර බැඳනට පස්සේ මොකද හොඳ කෙරුවත් හොඳ නැහැ අපිට නරක කෙරුවත් හොඳ නැහැ. මොදි පුත්කල පිළිබඳ කහටක් තියෙනවා හිතේ. ඉතින් මනස හම්බෙලා කතා කරලා කිව්වොත් එහෙම අපි දැන් ඒක බත්තරිය බත් කන්නේ. ඒක පැදුරේ පුදියන්න ඔබ පිළිබඳව ද්වේෂයක් තියෙනවා. ඒක නිසා මම ඇතු මේ වැරදුන තරහ වෙන්න එපා. ඒක ඇඟෙන් එන්නේ. මම උඹ මේ මම මේ භාවනා කරන්න උඹත් එක්ක බැඳිලා ආය සංසාරේ යන්නේ නෙවෙයි කියලා. ඒකට කියන්න පුළුවන් නෑ. ඉවරයි නේ මනසක් දැනගන්න පුළුවන් නොදැන ගන්න පුළුවන් මට කියලා තමාව ගන්න පුළුවන් නම් මට ඔබ දකින්නට තරහ යනවා. ඔබ කරන වැඩ ගැලපෙන්නේ නැහැ. එක මොහොනට කියන්න පුළුවන් නම් ඒක තමයි සමග්ගාණන් තපෝ සුකෝ භාවනා කරන අතර තියෙන්න ඕනේ කෙලින්ම ගනුදෙනුව අනවශ්‍ය ඔය හිතේ තියාන පැහැවන්න එපා. ඒ ව්‍යාපාදයේ ඊට පස්සේ ක්‍රෝධය ක්‍රෝධය කියලා කියන්නේ ඒක කායික වාචික වශයෙන් නැගලා. සුපනාය උපනා කියන බද්ධ වෛරය මේ ආත්මේ මරණත් ඊගාගාත්මේ සර්පෙක් වෙලා හරි කරනවා. උපනාය කියනකොට හරි බයයි මිනිස්සු මේ බද්ධ වෛරයට බයයි. බද්ධ වෛරයට බයයි කියලා කියන්නේ මේ අම්මයි තාත්තයි දුව දරුවගේ හිටියට ඊගාවාත්මේ බල්ලයි මීයයි වෙලා කාකොට වැටෙනවා. නමුත් කිසි කෙනෙක් බය නැන්නේ ප්‍රේමයට ප්‍රේමේ ඊට වැඩි දරුණු. එයාගෙම පුතා වෙන්න ප්‍රේම කරනවා කියලා කියන්නේ එයාගෙම පුතා වෙන්න වෛර කරනවා වගේම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ද්වේෂයට බය නම් මේ ලබනාත්මෙත් හතුරෙක් වෙලා උපදලා කන්‍යම් මරණ්‍යම් කරනවා නම් ප්‍රේමයත් එයා සමාන දුක දෙනවා. ඒක නිසා ඊමගේ තියෙන උපක්ලේශ මේ කහට ස්වරූපය මේ මතු පිට පේන්නේ නැතුව යටින් යන මේ ස්වරූපය බුදු කෙනෙක් දකිනවා මිසක් කිසි කෙනෙක් හිතන්නේත් නැහැ මේ තරම් බැඳගෙන දුක් දෙනවා. ඒක නිසා මේ උපනාහය වගේ තියෙන බද්ධ වෛරය කියලා කියන්නේ අපි ඉදිරිවාදිකම් කියලා කියන්නේ ගම් ඉදිරිවාදිකම් සංසාරේ බැඳෙට බැඳිලි අහන නෙව්වා මේ මේ වෙලාවේ හිත පිරිසුදු වුණාට පස්සේ ඒව නිකන් මේ ඇහැට කුණ වැටෙන වගේ කැවෙන්න පටන් ගන්නවා. ඒක කරදරයකට බාධාවට ගන්න එපා. මේ යටපත් වෙලා තියෙනවට වැඩිය හොඳයි මේක මතුවෙච්ච එක. මතුවෙන්නේ කෙලස් නැති හිතට. මතුවෙන්නේ පිටින් අරමුණු එන්නේ නැති හිතට. ඒ නිසා අරමුණු නොදී බලාන ඉන්නකොට මේවා මඩ වතුරකින් පෙන බබුලක් මතුවෙන්න වගේ බුක් ගාලා මතුවෙනවා. මතුවෙනට හොඳට දැනගත්තොත් මේ එක එකනාක පිළිවන් තියෙන බද්ධ වෛරය, ද්වේෂ අපට තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රභාකරන් ගැන කියනකොටම සිංහල බෞද්ධයට පුදුමාකාර තරහක් එනවා. දැකලත් නැහැ. එනිසා කවුද කියලා දන්නෙත් නැහැ. ඔකක් කණ්ඩ ඕනේ මරන්න ඕනේ කියලා කියනවා. නැත්නම් චරිතය කියලා බලන්න අහිංසක දුප්පත් දෙමාපියෝ දෙන්නකොට ඉපදිච්ච මිනිස්සෙක් සිංහලයා විසින් උට වෛරය ඇතුල් කරලා ඌ ඊට පස්සේ මැරෙනකම්ම ඒක අල්ලගෙන ගියා. අපිනේ වග කියන්න උට වෛරය ඇති කරාට. අපි වෙනකොට කන්නේ කොහොම මරලා තිබෙන જાතිය මරලා මේ ප්‍රශ්නේ විශ්තන්ට හදනවා. මෙහි එතන මරන්න මරන්න මෙතන බද්ද වෛර වැඩි වෙනවා. තුන් කියනවා සිංහලේ මරලා හැම ගහලා සපත්තු හදන්න ඕනේ හම් වලින් කියලා උමුත් කෑගහනවා. ඉතින් දෙගොල්ලම කා කොට වැටෙනවා නරියයි මේ මේ මී මීයි ගැරන්ඩියයි වාගේ. ඉතින් මේ කවදද ඉවර වෙන්නේ? මේ ජීවිතෙන් ඊගා ජීවිතම් බුදු දහම කියන්නේ වෛරේ කවදාකවත් වෛරෙන් සංසිඳෙන්නේ නැහැ. සමාව දීපං භාවනා කරන මනුස්සය සමාව දීපං. මොකද නැත්තම් ඔබ කුණත් අරගෙනයි බුදියන්නේ, කුණ අරගෙන නැගිටින්නේ. කුණ අරගෙනයි මැරෙන්නේ, කුණ අරගෙනමයි ඊගාත්මට නිසා මැරෙන්නේ ඉස්සෙල්ලා නිදාගන්න ඉස්සෙල්ලක මතුවෙන්න අරපං. මතුවෙන එක හොඳ නෑ කියලා හිතන්න එපා. ඒකට තමයි මේ උපක්ලේශ භාවනාව කියන්නේ. උපක්ලේශ භාවනාව කියන්නේ භාවනා කරනකොට මතුවෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක දැනගන්න මේ කියන්නේ මගේ හිතේ ඇහැටි. මගේ යට තියෙන පෞරුෂ ලක්ෂණ ඒක යට කරන්නේ නැතුව සමහරවිට දරා ගන්න බෑ ඒක ඇත්ත. දැනගන්න කීලක වார்த்தාවට දාන්න පුළුවන් නම් මට මේ භවනා කරනකොට මේ මේ නුරුස්නා ගති පහළ වුණා. මේ මේ රුස්නා ගති පහළ වුණා. සද්දට වේදනාවට හිතිලට කියලා අහගෙන ඉන්නකොට පේනවා මසත් ද්වේෂ චරිතයද, රාග චරිතයද කියලා උපක්ලේශ වලින් තමයි ඒ මනුස්සයාගේ ඇත්ත චරිත සාහිතිය ලියවිලා තියෙන්නේ. අපි සමාජ ජීවිතය කරන්න උපක්ලේශයටපත් කරනවා. මහත්ම ගති පහල කරන්න සෞම්‍ය ගති මතු කරන්න මහත් මේ මෙලෙක් ගති මතු කරන්න ඉතින් උපක්ලේශයටපත් කර කර ඉන්නවා. ඉතින් මරණයට යනකොට උප්පත්තියේදී කෙනාව උපක්ලේශ මල්ල එහෙම අරන් ඊගාවාත්මට යනවා. ඔය එකක්වත් එලි කරලා වැඩ කරලා නැහැ. භාවනා කරනකොට විතරක් ඒක මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ ලීයක් ගන්න වඩුවා කන හැට බලලා උසම උන්දම ගෑවට පස්සේ ඊගාට තියෙන උන්දම පේනවා. ඒක ගෑවට පස්සේ ඊට වැඩිය පුංචි උන්දම පේනවා. එන්නට උසම ගැටේ කැපුවට පස්සේ ඊගාව ගැටේ පේනවා. ඊගා ගැටේක වලට ඊගා ගැට. අන්තිමට මුළු එකම එක යායට යනකම් කන හැට ගන්නකම් ඌ කරන්නේ ගන්නවා. ගහනකොට යත් හැපි හැපි තමයි යන්නේ. උස උස දැන් කැපි කැපි ගිහිල්ලා අන්තිමට රිබන් පැටියක් වගේ ගෑවිච්ච දවසේ ආ දැන් දන්නවා ලීය මට්ටා. තාච්චක කියන නම තමයි බුදුහාම පාවිච්චි කරන්නේ. ඒ නිසා භාවනාවට හැප්පෙන දැන් තියෙන්නේ. හැප්පෙන දැන් තමයි උපක්ලේශය තියෙන්නේ. අපි ඉඳ ඉඳ හොඳට සමාධියක ඉන්නවා. ඒ පාට සද්දයක් ඇහෙලා නැගිටින නැගිටපු තැන තමයි අරමුණ තියෙන්නේ. මොකක්ද ආවේ සද්දේ? මොකද හිතට ආවේ තරහ. ආ එහෙමනම් ඒ සද්දේ හෝ ඒ තරහ අරමුණු කරකට බලන. ඒක තමයි අරමුණ. ඒකට බය වෙලා දමල ගහලා නැගිටලා ගියයි කියලා කියන්නේ මේ මනුස්සයා අර උපක්ලේශේ නැගිටලා නැති කරන වෙනුවට උපක්ලේශය ආයෙ අඩපත් කරනවා. ඉතින් සමේ උපක්ලේශ පිළිබඳ කොටහ අද ලංකා තේරවා ලංකාවේ තියෙන තේරවාද ආගමේ ඇත්තෙම නැහැ. ඒක යටපත් වෙලා සමහර කොටස් විතරක් මහායාන බුද්ධඝමේ සංස්කෘතක පාඨවල සඳහන් කරලා තියෙනවා මේ මිනිස්සු ප්‍රපංච කිරීම නැත ගන්න හැටි. භාවනා කරනකොට ප්‍රශ්නේ ආවට පස්සේ ප්‍රශ්නේ පැනලා යන්න කටයුතු කරන හැටි ප්‍රශ්නට මූණ දෙන්නේ නැති හැටි. මේ මූණ දීලා විනිවිදන එක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක ලොකු පෞරුෂත්වයක් වань. ගීගය තැහැලා තියෙන්න ඕනේ. හිත කෙලෙස් නීවරණ නැති තත්ත්වයක් වෙන්න ඕනේ. මේ මතුවෙන ප්‍රශ්නෙන් තමයි මම කවුද කියලා දැනගන්නේ. ඒ ඒ මතුවෙන ප්‍රශ්නේ ඒකෙන්ම නැති වෙනවා. මම තටමඬ ඕනේ. මේකට මූණ දෙන්න. මේ එනකොට බීතික හදාගන්න නැතුව මූණ දෙන්න. ඒක ලේසි නෑ. ඒ විතරක් නෙවෙයි. එම මූණ දුන්නොත් ප්‍රශ්නෙකට ඒ ප්‍රශ්නෙට මූණ දීපු මිනිහා නෙවෙයි ප්‍රශ්නෙන් පස්සේ ඒ මනුස්සයා වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. මනුස්සයාගේ පරිණාමය වෙනසක් ඇති වෙනවා. පෞරුෂත්වයේ වෙනසක් ඇති වෙනවා. රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙන එක ටික ටික ටික ටික වෙන්නේ නැත්තම් භාවනාවක් ඇති වැඩක් නැහැ. වෙනවනම් දරතේ තේරෙනවා. බැලි කඩදාසිය මූණ තියලා අතුලනවා වගේ හුත්තට කැපෙනවා තේරෙනවා. හුත්තට මේ බදන් කරනවා තේරෙනවා. බදන් කරනකොට තේරෙනවා මේ කෙලස් කැපෙනවා කියලා. ඒක ඒක උගුරට හොරා කරන්න බෑ. ඒක කැපෙනකොට ඥානතෝ භික්කවේ පස්සතෝ මේ ආසවණ khයන් වදාමි. ඔබ දකින ආසව විතරයි කැපෙන්නේ. දන්න ආසව ටික විතරයි කැපෙන්නේ. යටපත් කෙරුවොත් ආසවංශය කැපෙන්නේ නැහැ. ඒ නිසා ආසවංශය මතුවෙනවා උපක්‍රේෂ මාර්ගෙන්. මතුවෙනකොට ආ මේ මතුනේ මේක කියලා එතන ප්‍රතික්ෂේප නොකර ඉන්නවනම් නැත්නම් නම කියලා අඳුර ගන්න පුළුවන් නම් එයාට ආයෙ වෙදකමක් ඕනේ ඒක දැක ගන්න පමණින්ම නැති වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ මුල් මුල් කෙලෙස් අයින් කරාට පස්සේ ඊටු කෙලෙස් මතු වෙන්න පුළුවන් තරම් විවේකයට ඉඩ දෙන්න. විවේකයේ ඉඳිනකොට මෙවුවා නිකන් මේ මඩ වගුරකින් බුබුලු මතු වෙනා වගේ මතු වෙනවා. ගොඩාක් වෙලා යනවා. බලාගෙන හිටියොත් ඒ අර විවිකේ කඩා ගන්න නැතුව අපි ඊ හවස පල්ලෙහා ධර්ම දේශනාව මතක් කරා. ඒ බුබුලු මතු වුණාට සතිය කැඩෙන්න ඕනේ නැහැ. අතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේත් නැහැ. මතු වෙන්නේ කෙලෙස්. මේ කෙලෙස් බව දන්නවා. එතකොට ඒ කෙලෙසට කරන්න ඕනේ පිළියම කරා වෙනවා. අන්නේ උපක්ලේශ විශේෂයේ හැසිරෙන හැසිරීමට කියනවා යථා භූත ඥාන දර්ශනය ඇති ඇති දේ ඇති හැටියක් දකින්න. ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නෑ. පැමිණේවා කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඕක මේ ගිහි ගියත හරපු නැති සතිය දන්නේ නැති පුතත්ජනර කරන්න බෑ. භාවනා කළා යම් මට්ටමට ආපු කෙනා මේ ඊගාව පියවර වශයෙන් පාඩම් පන්ති වශයෙන් කෙලස් පිළිබඳව යම් අවබෝධයක් ඇතිවෙනාට පස්සේ උපක්ලේශ පිළිබඳව ඒ සාදර ගතිය නැත්නම් උපක්ලේශ දැක දැන ගන්න තියෙන ආශාව බුදුන් දැක දැන ගන්න තියෙන ආශාව කියලා හිතා ගන්න. ධර්මයේ දකදන ගන්න තියෙන ආසාව කියලා හිතා ගන්න. මම වළක්වන්න ගියොත් බුදුන්ගෙන් වළකිනවා. ධර්මයෙන් වළකිනවා. සත්පුරුෂයෙන් වළකිනවා. තමන්ගේ සීලය කැඩෙනවා. ඒ නැත්තම් කෙලෙස් එක තියෙන නිසා මේ මතුවෙන මතුවෙන කෙලෙස්යත් එක්ක මුහුණ දීමේ කටයුතු කරොත් උඟ දෙනෙක් හිතනවා ඉවර කරන්න බැරි තරම් කෙලෙස් තියෙන නිසා කවදා මේක ඉවර කරන්නද කියලා නැහැ. එකක් හරියට දැක්කනම් ඊට පස්සේ එන හැම එකටම ඒ උත්තරේ තමයි හම්බ වෙන්නේ. ඒක බොරු කරන්න බෑ. එකක් හරියට දැක්කම නිසා අපි උත්සාහ කරන්න ඕනේ. භාවනා කරලා හිත තැම්පත් වුණාට පස්සේ මේ මතුවෙන සියල්ලටම සමසිත ඇතුව බලාන ඉඳලා මේ මතුවෙන හේතුඵල ධර්මයකට උත්තර දෙන්න මම බැඳිලා නැහැ. උත්තරේ අරගෙනමයි යමතු වෙන්නේ. මට තියෙන එක ඉවර වෙනකන් පුළුවන් නම් ඉවර වෙනකම් බලන්න ඉවරනාට පස්සේ ලේසයක්වත් නැහැ. කපුරු පුච්ච පුතන වගේ නැති වෙනවා. අන්නේ එක පද්ධතියක් දැක්කනම් කෙලස් උපක්ලේශවල ඒක ඕනම තැනකට යොදන්න පුළුවන්. දේශනේ හමාර කරන්න ඉස්සෙල්ලා මට කියන්න පුළුවන් ඒ කවුරු හරි දැක්කනම් එයා ළඟ ඉන්න කෙනාට එළිය දෙබෝ වෙනවා. ඒ තරම් සාන්ති ගතියකට යම් කිසි කෙනෙක් භාවනා පුරුදු කරා නම් එයා ඇසුරු කරන කෙනාටත් ඒ සාන්ති ගතිය කෙලෙත් එක්කට කලබල වෙන්නේ නැතුව කරප්පන් ඉන්නේ නැතුව අපත්‍ය ගති පහල කරන්නේ නැතුව ඉන්න පුළුවන් දේ පැතිරෙනවා. ඒකයි කියන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රෙක් ගාව ඉන්න. සත්පුරුෂයෙක් ගාව ඉන්න. එතකොට ඒ යාළඟ තියෙන ඒ නොසැලෙන ගතිය තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ අසත්පුරුෂයෝ ගාවේ හිටියොත් හරක් මරණ මාළු මරණ උන් ගාවේ හිටියොත් ඉතින් මේ මිනිසුක තියෙන කම්පන චංචල ගතියන් ගැටේ. ඒ නිසා විවේකයේ කියලා කියන්නේ ඉල්ලගෙන කරේ දාගන්න නැතුව පුළුවන් තරම් සත්පුරුෂ ඇසුරට යන්න බැන්නා හුදේකලා වෙන්න. කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් නිස්සද්ද වෙන්න. ඒක Tamange පරිපාලනය තුල තියෙන ශේෂ්ත්‍රය තුල තියෙන අන්න එහෙම හැදෙන කෙනාට අපි යෝගාවචරයි කියලා කියනවා. ඒ නිසා මේ කග්ගවිශාන සූත්‍රයේ ගාථාව අනුවත් තමන්ගේ යෝගාවචර කති මතු කරගන්න මේක අත්ලක් උපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනා මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකක් වැඩි වේලාවක් ඇවෙන විදිහට ධර්ම දේශනාව සඳහා ඒ සතිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා වෙන අදාළ වෙන මොනවාරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනකොට සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න ඉගෙන මම කර්මාවේ මතක් කරනවා. අසරවන්නේ මේ ගාථාවේ පංච නීවරණ උපක්ලේශ දෙකකට බෙදලා පෙන්නනවා සමහර සූත්‍රවල උපක්ලේශ කියලා පංච නීවරණ පෙන්නනවා. ක්ලේශ උපක්ලේශ දෙකේ ඒ බෙදීම ඡායාව අවචාව කියන එක දැකලා තියෙනවද? සූර්යග්‍රහණ පෙන්වනකොට ඡායා අවචාය කියලා එකක් මැද තියෙන කළු සිට ඒක වටේ අවචායාවක් කරන රවුම ඊට පස්සේ එළියනේ. එළිය ඡාවචායාව ඡායාව. ඒ වගේ තමයි අර එළියේ ඉඳලා අවචාවට ගියා අවචාවේ ඉඳලා ඡායාවට ගියා කියන එක බෝඩර් එක එච්චර ක්ලියර් නෑ. ඒ ඒ ඒකේ මේ සීමාව බවුන්ඩරි එක එච්චර ක්ලියර් නෑ. ආලෝකය ඉඳලා අවචාවට ගියාද, අවචාව ඉඳලා ඡායාවට ගියාද කියන එක එච්චරම පිරිසුදු නෑ. නමුත් කියනකොට කියනවා ඉස්ලාම අපි නීවරණ කියන බරපතල කෙලස් කඩා ගන්නවා. ඊට පස්සේ උපක්ලේශ කඩනවා. ඒකෝද අර කාමච්ඡන්දියේම උපක්ලේශ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. කාමච්ඡන්දියේ කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙන එකක් තියෙනවා. ඒවට කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. ඒකම තියෙනවා කාම අනුසය කියලා. ඒකේ තියෙනවා අනුසය ධර්මිකුත්. කාම මිත්‍යාචාර කියලා වීතික්කම මට්ටමකුත් තියෙනවා. කාමේම තමයි. කාම මිත්‍යාචාරේ කාම ඡන්දේ සහ කාම රාග අනුසය. ඉතින් ඒතොර ඒ කාමේම තමයි කතා කරන්නේ. ඒකේ සරමට්ටම් තුනක්. ඒ සරමට්ටම් තුන අනුව භූමි තුනකට විස්තර කරනවා. වීතික්කම භූමි, පරිඋත්තාල භූමි, අනුසය භූමි කියලා. ඉතින් ඒක මිනිහා. ඒක මිනිහා ඒ නාඩගමට අඳින ඇඳිල්ලේ මොන මොන රජුරණ තන්දින්නේ දොරස් පාලට ලකින්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අල්ලනවා කියන එක මේ නිකන් සාමාන්‍ය කාමයට එක්ක වැඩක් නෙමෙයි මේ කියන්නේ. කාමයේ මට්ටම්, එයාගේ වැඩ කරන මට්ටම්, වීතික්‍රම මට්ටමේ නම් කාම මිත්‍යාචාර තව කෙනෙකුට කරදර කරන මට්ටමේ. කාමච්ඡෙන් පරිඋත්ථාන මට්ටමේ නම් කාමෙන් ආතුර වෙලා ඉන්නේ, පේන්න නෑ. තාපසික වගේ පේනවා. හැබැයි Tamanට දෙනවා මම දැන් ඉන්නේ කාමෙන් කියලා. අනුශය කියලා කියන්නේ දෙකක් ගත්තාම මේකට බනාපයි මේකට අමනාපයි. අර මේකට සාපේක්ෂව මේකට දක්වන මනාපේම කාමයේ හේව නැල්ලක්. ඒක සාමාන්‍ය ලෝකේ තියෙන්න ඕන එකක්. භවනා කරන කාට විතර තේනවා මේ දෙකේ වෙනස තිබ්බත් මේ කිඹුලා කෑවද බෙදගම් ගන්න මිනිහට හුණගේ පරිසම් කරන්න කියනවා. අහලා තියෙන දේ කතාව. කිඹුලා කාලා ගෙදෙට්ට ගිනාට පස්සේ වටතිර ඇදලා බෙදගම් කරන්න කියනවා හුණගේ මල්ලි ගෙදර ඉන්නවා. හුණා. ඒ නිසා කිඹුලාගෙන් බේරගෙන ආවිල්ලා තියෙන බෙදගම් කරනකොට හුණගේ පරිසම් කරන්න. ඒ වගේම කාමයේත් එක්ක වැඩ කරනකොට කාමයේ නැති වුණාට කාම අනුසය සැදුර යට ඉන්නවා. අපි දන්නේ අපි දන්නේක මගේ රුචිය, මගේ මනාපය කියලා. නමුත් එයත් කාමයේම තමයි නියෝජනය. නැති අර මනාපමනාප දෙක අල්ලන්ද චක්කුණා රූපන් දිසා උපජ්ජති මනාපම් උපජ්ජති අමනාපම් ඒක ලේසි නෑ. යමන්දියා බලනකොටම ඒත් එක්කම මනාපමනාප පහළ වෙලා රූපේ දකින්න බව මෙනෙහි කරන එක වෙනම දෙයක්. මනාපමනාප පහළ වෙලා තියෙන එක අහු වෙනකොට කාලය ඉවරයි. සතියක් කැඩිලා මනාපේ දිහාට ඇදිලා අමනාපේ තරහ වෙලා නැත්තම් gadu ගැනිලා තරහ වෙලා ඔක්කොම වෙලා ඉවරයි කවදා හරි හිතාගන්න දකින්නකොටම මනාපමනාව දෙක දකින්නවා කියලා කියන්නේ කාමච්ඡන්දයාගේ මල්ලි කිඹුලනේ හුණා ඌ අල්ලනවා කියන එක ඌ කිඹුල ඉන්න තැන් වල ඉඳලා ඌණු අල්ලන්න බෑ කිඹුලන්ගෙන් බේරිලා ඇවිල්ලා ඌණගෙන් බේරෙන්න ඉතින් එකම තමයි මේ ඒ කියන්නේ අපි ওই නිත්‍ය සංඥාවෙන් කතා කරන්නේ එක කෙලෙසකට තියෙන එක ස්වරූපයයි කියලා අපි හිතන්නේ. ඒක අනිත්‍ය වෙනවා. අපිට විපරිණාමයටපත් වෙනවා. ඒවා එන්නේ එන්නේ එන්නේ මේ භාවනා යෝගාචර දිනුනේ දිනුනේ එයා බිහිසුණු රුදු වේසමවා මග අවරන්නේ. වෙන වෙනම උරේ වේස ගන්නවා. මොන සිව් වේස ගන්නවා. වේස ගත්තට ඒකමයි. ඒක ඒක මේ සාමාන්‍ය ලෝකයට අදාළ කතාවක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයට කාමයේ නැතුව ජීවත් වෙන්න බෑ. මනාවම නැවත කොහොම ජීවත් වෙන්නේ? ප්‍රත්‍යප්‍රත්‍ය දැනගන්න භාවනා කරන එක නා ඒ ලෝකේ ඉඳගෙන අර ඒක ලෙස නැති කරලා යටට ගිහිලා කණ්ණාඩියක් දාලා ඉවිල බලනකොට පේනවා මේ ලෝකේ කියලා කියන මනාපමන අපේ. තේරුණාද මන් දන්නේ. ඒක හරි සිව් මේක ඒක දර්ශනයක් එතන තියෙන්නේ. ඒ උඹදේ භාවනා නොකර ඕකම කරනවා. දර්ශන විද්‍යා දෙපාර්තමේන්තුව වල වෙනම දෙපාර්තමේන්තුව තියෙනවා ඕක බලනවා. ඊයකර මූලික දේවල් කරලා නැහැ. දැන් පොත්පත් වල තියෙනවා දේවල් හරියන්නේ නැහැ. ඉතින් යෝගාවචර ඒකට සුදුසු. නැත් යෝගාවචරගේ ඥානෙ සියුම් නැහැ. ඥානෙ පිහිය ධාරේ වගේ පිහිය ධාරේ හොඳ නම් කුකුක දාලා තියන්න eBay. මලකපන විය දැකලා තියෙනවා නිතරම පිහිය නැති වුණත් කුකුව නැති වෙච්ච මිනිහා අමාරුයි. ඒ කුපි දානම තියෙන නිසා මේ භාවනා මේ ධර්ම කොටස හතරමං හන්දියල කියලා දෙන්න බෑ. මේ මට්ටමට ඇවිල්ලා සූදානම් වෙච්ච එක නේද උඹටයි වැඩේ. මොබේ මේ ආයුධය අරන් හතර ගාලා කුකුවක දාලා තියන්න ඉතින්. ඒක මේ මේ කම්මිතාචාරය කරන අබදරුව රකින්න වගේ කියන තුනක් තියෙනසෙට අදාළ වෙන්නේ නැහැ. වඳුරට දැලිපිය දුන්නා. වඳුරට දැලිපිය දෙන්න එපා කියන කතාවක් දන්නවද? ඌට ඒක භාවිතා කරන දැලිපිය දැකලා තියෙනවා එහෙනම් රංගු ගන්නට අගාලා කොප්පු ඇතුලට යන්නේ. හැම කඩුවකටම කොපුවක් තියෙනවා. හැම මල් කපන ගිහියටම කොඩුවක් කොපුවක් තියෙනවා. ඒත් ඇත්තට බීයට පොරවට ඕනේ නැහැ. ඒත් පිටරට තියෙන මේ මේ අත්පොරවට කෝපුවත් එක්ක වයින්නේ. මොකද මේ මනුස්සයා දන්නවා මේ දැල්ල හදන්නේ නිසා කොච්චර මහන්සි වුණාද කියලා. හම් කෝපුවත් දාලා දෙන්නේ. ඒක එහෙන ගන්න. කෝපුව එහෙන ගන්න. ඒ මොකද මේ ආයුධය පාවිච්චි කරන්න බෑ නිකන් අවු අවු වෙස්සේ. ඒක විස්තර වැඩි වෙච්ච ගම කෝපිය දාලා දෙන්නේ. මේ මනුස්සයාගේ හැදිරීමේ පේන්න තියෙන මොනවද අරසා කරනවා. ධාම සිවුන් දෙයක් අරසා කරනවා. ඒක තමයි එයාගේ දෙන තපස වෙන්නේ. ඒ නිසා අනවශ්‍ය තැන් වලට යන්නේ. ගිහිල්ලා අවුල් කරගන්නේ. මොකද දැනගෙන උපයන්න අමාරුයි. ආපු පිහිය පොඩි උන්ට දෙන්න එපා. මඳුරට අහු වෙන්න තියන්න එපා. කුපුවෙන් අයින් කරලා තියන්න එපා. නිතරම තෙල් ටිකක් ගාලා තියන්න. මොකද දාල්ලට හරි කොන වල කරනවා. පිය ගාලා ඒක මේ තෙත දෙයක මේ හැමක එහෙම ගෑවිලා තිබුම මලකට. ඒ නිසා ඒක රිස් ටිකක් ගාලා තැම්පත් කරනකොට නිතරම ආයුධේ යුද්ධෙට ලැහැත්ති කරලා තියෙන. ගත්ත ගමන් වැඩ කරන්න තියෙනවා. ඒක හරි අමාරු. ඒ ඒ ඒ සමබර භාවය හරි අමාරු කඹේ විදිනවා. උපයන්න බැරි නෑ. උපයන්නත් මහන්සි වෙන්න ඕනේ. පෙරතුල ටික ආරසා ගන්නවා කියන එක ලේසි නෑ. ඒක වෙනම සම්බර භාවයක් තියෙනවා සත්පුරුෂයත් එක්කම ඉන්නවා. එහෙම නැතුව අසත්පුරුෂයත් එක්ක හිටියොත් අර පිහි ගලිය වැටෙනවා වගේ. මම මට මතකයි මම නෑදෑ ගෙදරට ගිහලායේ හොඳටම පුංචි කොල්ලා. රේසරයක් දැක්කා. දැකලා රේසරේ දොර දිගේ යද්දවම් පල්ලෙහාට. ඒක හරි ආසයි ඒ රේතරේ දැල්ල මෙහෙම මෙහෙම යනවා දොර දිගේ තිබා. අර මනුස්සයා ඔළුවේ අත ගහගත්තා ඉවරයි. ඉතින් ආයෙ මොකද ඒකෙන් ගන්න තියෙන්නේ. මම දැකලා තිබුණා මේ මම අරගෙන එහෙම දොර දිගේ ඇදලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරා. ඉතර ගානක් නැහැ රේසර්ගේ බ්ලේඩ් එක. දැන් මගේ නොදැනුවත්කම බලන්න මේක එහෙම පොඩි ළමයින්ට අසුවිත්තක් නෙවෙයි. එහෙම ඝන දෙක ඇලුවොත් එක සැරයක් ඇද්දොත් ඉතින් මේක ඔක්කොම ඒක දැල්ල නැමුණා ඉවරයි ආයේ. ඊට පස්සේ අමෙදුව කැපිලා යනවා. හීතන සක කැපෙන්නේ. ඉතින් ඒ වගේ ඒ සියුම් දේවල් රකින්නක තමයි සාසනය රකින්නයි. ඒක ඒ දන්නේ නැති මනසෙන් රකින්නත්. මොකද්ද රකින්න කියලා දන්නේ නැහැ මේ සියුම් දෙයක් නෙමෙයි කතා වෙන්නේ. සියුම් දෙය කියන්නේ ගොරසු දේවල් රැක ගන්න බැරි මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙක් එක්ක ළඟ හිටියත් ඇති කියලා ලොකු සංග කියන්නේ එවැනි සියුම් දෙයක් රකින්න කෙනෙක් ළඟ හිටියොත් පතිවත රකින්න කාන්තාවක් ළඟ ඉන්නවා වගේ. රාජසිරිය රකින්න රජ කෙනෙක් ළඟ ඉන්නවා වගේ. රහත්කම රකින්න රහතන් වහන්සේ ළඟ හිටියත් එයාගේ නිකුත් වෙන කම්පන වේග හරි වෙනස් ඉතාල ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ. ඇතෙක් ඇවිදිනකොට බලන්න ආවද කියලා කකුල තියෙනවද කියලා. උගේ බර දරා ගන්න බැරි තනක කකුල කියන්නේ නෑ ඌ. ඌ යන්නේ තෙද කියලා පෙන්වන්නේ ඉතරයි. ඌ හැම වෙලාවෙම වන්නවා මේව කකුල කියලා. මේකට බර ගන්න පුළුවන් කියලා. ඒත් මඩේ රිච්චත්තු ඉන්නවා. බලන්න අත ඇවිදිනකොට ඌ යන්නේ හැම වෙලාවෙම හැම පියවරම ස්ථාවර කරගෙන. උදු මිස්සුනොත් දෙඹකට දාලවත් අදින්න බෑ. ඒ සියුම් දෙත් ඒවා. ඒ නිසා යෝගාවචින්ත අද තියෙන්නේ ධර්මයේ සියුම් ඒ සියුම් දෙ රැක ගන්න බෑ නේද? ශික්ෂාව නැතිකම. ඒ සියුම් ධර්මයට රැක ගන්න තරම් මේ ශික්ෂාව නැතිකම තියෙනවා. ඒ කියන්නේ කපුව හරි නැතිකමයි තියෙන්නේ. බඩු නැති හොඳ නැති නිසා මේ ගානට කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. දාලේ වෙලා ගලක් උඩ තියෙනවා. මේ ගලේ පොඩ්ඩ වැඩිදි ගමන් අර ඔක්කොම කරපු ශිල්පේ ඉවරයි. ඒ නිසා හැම වෙලාවෙම මේක ඒ කපුවත් උඩ දාලා තියාගෙන මේක දැන් මේ අරණේ සීනාසන වල මේ කරගෙන ඉන්නේ. අන්සල් වල කරන බුද්ධ ආගමනේ. ඒක ආරසාවනේ මෙතන ඉක්මන් ගාලා තියෙන අපි මේ මොම ආසන දෙකේ බණ කියන්න යන්නෙත් නෑ කවි බණ කියන්න යන්නෙත් නෑ බෝධි පූජා කියන්න යන්නෙත් නෑ තරගයක් මොකුත් නෑ මේ තියෙන දේ රැකගෙන බරදරුවම්ම කෙනෙක් වාගේ රැකගෙන ඉන්නවා ඉතින් මුක කෙනෙක් කියනවා මේක නිකන් කම්මැලි නීරස ඒකාකාරී දෙයක් කියලා. හැබැයි බොක් ඇතුළේ මොකුත් නැතුව දරුවව රැකලා වැඩකුත් නෑ. දරුවෙක් ඉන්න ඕනේ බඩේ. ඒකකොට ඒ බරදරුවේ නිකන් බොරුවට මේ රැකන එක නෙවෙයි කියන්නේ. ඒක ආරක්ෂා කරලා රැකගන්න එකයි අමාරු. කෙලෙස් වල මට්ටම් තුනක් තියෙනවා. ඒ කෙලෙස් නිත්‍ය සංඥාවට දාපු ගමන් අපිට ප්‍රශ්නයක් වෙනවා. කෙලෙස් කියන්නේ බලන්න බලන්න ගෙවෙන දෙයක්, ගෙවෙන්න ගෙවෙන්න එකේ නම් වෙනස් කරාට ඒකාමයි. ඒකාමයි මේ බැඳීමයි කියන්නේ. නැත්නම් ද්වේෂය. හොඳයි එමනම් අපි එක්තාවතාචාදී ගාථා සජහනා කිරීමේ අපේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. ඉත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු ඉත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු මං කරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු